නැයි එහෙමනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයට සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්තමාච සා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති කෞරණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පිළිත් නුවර මේ බුද්ධානාරාම අරණේ සීනවසනේ පදනම් කරගෙන පවත්වාගෙන ලබන මේ භාවනා වැඩමුළුවේ අද <clears throat> හත් වෙනි දවසේ ඒ 18 වෙනිදා දවසේ දෙසැම්බර් මාසේ. ඉතින් මේ තාකල් අපි මේ වටිනා සූත්‍රයක් වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් තියාගෙන එයේ අන්ත දෙක ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව ඊට පස්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පස්සේ සර්වචනන්ත ඉදිරිපත් කරන මේ චතුරාර්ය සත්‍ය සහ එහි ද්වාදසාකාරයේ ත්‍රිපරිවර්තය සාකච්ඡා කරමිනුයි මේ ඉදිරියට පැමිණුනේ අපි නැවතත් ඒ හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් පෙන්නලා තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය නැත්නම් කෙටියෙන් කියන මග්ග සත්‍යය යටතේ ගැනෙන මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ විස්තර වශයෙන් ඉදිරිපත් කරගත්තේ. ඉතින් ඒ විස්තර ඉදිරිපත් කිරීමට ඒ අපි කලින් සාකච්ඡා කරපු දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය තුලින් ලබාගත් දැනුම තුලින් ඒ ආභාසය තුලින් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය භාවනා කරන කෙනෙකුට වැටහෙන ආකාරය මේක ඉදිරිපත් වෙන ආකාරය ප්‍රයෝජනීය සලකලා සායකපත් ඉදිරිපත් කරන්න හදාන. ඉතින් අර පහුගිය දවස් එකේ අපි මූලික අංග වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට අංග සම්පූර්ණ නෙවෙයි නමුත් මේ ප්‍රයෝජනීය සලකලා භාවනා කරන යෝගාවචරගේ පැත්තෙන් කර්ම සෑහෙන තුනක් ඉදිරිපත් කරගත්තා. ඉතින් අපි අවබෝධ කරගත්තා ඒ දෙක වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ඒ එවැනි සකස් කිරීමක් තුළින් අවබෝධයක් තුළින් දෘෂ්ටිය සහ සංකල්ප සකස් වීමෙන් කෙනෙකුට ඒ තමන්ගේ වාචසික කායික සහ ආජීවමය වූ ශීලාංග පිළිබඳව නැවත සලකා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇති වෙච්චි පිරිසුදුකම ප්‍රඥා පිරිසුදුකම නිසා ඒ තමන් වඩන සීල සීල වෘතයක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥා අංගයට පස්සේ ප්‍රඥා සාසනයට පස්සේ ප්‍රඥා ශික්ෂාවට පස්සේ දැන් ඉදිරිපත් වෙන්නේ සීල ශික්ෂාව. නමුත් ඉතින් අපි අර කලින් දැනගත්තා වගේ මෙතන සීල ශික්ෂාව කියලා කරන දෙයක් නැහැ. නොකර සිටීම තමයි තමන නිසා එතන විරති චෛතසිකේ. කියන්නේ වැරදි වචන කතා කිරීම කියන ඒ වැරදි වැඩේ නොකර සිටීමේ චෛතසිකය තමයි මෙතනදී බලපාන. වැරදි වැඩ නැත්නම් කවදාවත් මිත්මේ කායික දුෂ්චරිත නොකර සිටීමේ කායික විකේ මෙතෙන්දි බලපා. ඊගාට වැරදි ජීවන රටාවකට නොයේදී සම්මා ආජීවයේදීම සත්‍යයිසිට බලපා නිසා මේවා පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ විරතිචෛසික වශයෙන්. සම්මා මිච්ඡා වාචා විරති මිච්ඡා කම්මන්ත විරති මිච්ඡා ආජීව විරති වශයෙන්. ඒ වුණාට මම හිතුවා මේක පිළිබඳව අපි සාමාන්‍ය බුද්ධිය ටිකක් අලුත් කරගෙන යන් කියලා අපි ඒ සම්මා සංකප්ප ගැන කතා කරනකොටත් ඒ නොසිතිය යුතු සංකල්පනා නැත්නම් මිත්‍යා සංකල්පනා යටතේ අපි බොහෝ විට කාලය ගත කරන මේ හිත ඇතුලේ වෙන කතාව එහෙම නැත්නම් දෙබස හිත ඇතුලේ අපි දොඩමළු වෙන කතියක් තියෙනවා හේතුවට මළු වෙන ගති ඒ ඉදිරිපත් කරගත්ත නව මහ විතක් කර්ම බලනකොට බොහෝ විලාවට වැටෙන්නේ මිච්ඡා සංකල්පවලට. සම්මා සංකල්ප වෙන්නේ ඒ වෙනුවට ඒ නව මහ විතක් වෙනුවට ඉදිරිපත් කර ගන්නා ලද සම්‍යක් මාර්ගයේ ඉදිරිපත් කර ගන්නා ලද මූල කර්මස්ථානයේ හෝ එහෙම නැත්නම් ඒ භාවනා අරමුණට හිත යෙදුනොත් ඒක සම්මා සංකප්පයක් වෙනවා නැත්නම් හොඳ විතක්යක් වඩපත් වෙනවා. එහෙම නොවුනොත් ඒවා මගාරවල කාම විතක්ක, විහිිතා විතක්ක, ව්‍යාපාද විතක්ක සහ අර කියපු පුංචි විතක්ක හයට වැටෙනොත් ඒවා මිච්ඡා සංකප්ප වෙනවා. මේ විදිහට සකස් කරගත්ත මනසකින් තමයි ඊ ගාවට තියෙන ඒ සම්මා වාචා සම්මත මිච්ඡා වාචා විරතියට යනවා. ඉතින් මේ මිච්ඡා වාචා විරති කියන එක කතා කරනකොට කියන්න තියෙන්නේ ඒ වචනෙන් සිදුවෙන ප්‍රධාන අකුසල් හතර නොවීම, බොරු නොකීම, කේලම් නොකීම, පරස වචන, හිස් වචන, කතා නොකිරීම කියන කටයුත්තයි. ඉතින් එක පැත්තකින් බෙන්ලා දෙන්න පුළුවන් මේ භාවනා කරනකොට අපි පරියන්කේක පැයක් ගත කරනකොට භාවනාමය කුසල් වශයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි නොවැඩුණත් ඒ පැය කතා නොකර සිටීම කොච්චර ආනිසංස සිද්ධ වෙනවද අපිට ඒක තේරුම් ගන්න වෙන්නේ එහෙම නොකළොත් අපි මේ පැය තුල කතා කරන දේවල් වල කිසිම න්‍යායපත්‍යක් නැති නිසා කලියුතු දේවල් කරන නොකලියුතු දේවල් කරන කතා නොකර ඉදී කියලා බොහෝම අමාරුයි හිතා ගන්න. ඒ නිසා මේ විරතිචෛතික පහළ වෙන්නේ ඒ භාවනා වශයෙන් කතා නොකර සිටින්න. ඉතින් මේක පොඩි ආනිසංසයක් කියලා හිතා ගන්නවා. එහෙම නොවුනොත් මේක ඇත්තු දාලවත් කටවට කරලා වැටක් බඳින්න අමාරුයි. භාවනා කරනවා කියන කටයුත්තේදී අපි යම්බරි යම්බරි හරි කමන්නේ කාය වේදනා විදිහේ නිති කිරමින් හරි කමන්නේ එහෙම නැත්නම් අනුන්ට පේන්න හරි කමක් නැහැ කියලා හිතමු කතා නොකර ඉන්නේ වටිනාකම එතකොට මේ සම්මා විරති මිච්ඡා වාචා විරති චෛතසිකේ සිදු වෙනවා සම්මා වාචා කියන අංගේ අංග සම්පූර්ණ. ඒක තමයි ඉතින් මේ සමාජශීලී සතෙක් වශයෙන් මිනිස්යාර කරන්න පුළුවන් ලොකුම ලොකු සංගාවීමක් තමයි මේ පව් නොකර සිටීම. වෙන්න තියෙන අකුසල කර්මෙන් වළක්වා ගැනීම. නමුත් මේක මේකේ උත්කෘෂ්ඨ පැත්තක් වෙන්න දෙන්න පුළුවන් සරුවචන වහන්සේ එක තැනක මේ අබිරාජ කුමාරයාට විස්තර කරලා දෙනවා සරුවචන වහන්සේ වචන කතා කරනකොට කොහොමද කතා කරන්නේ කියලා ඒකෙදී ඒ සලකා බැලිය යුතු අංග කීපයක් සරුවචන සඳහන් කරලා තියෙනවා කතා කරනකොට මේක ඇත්තටම වෙච්ච දෙයක් නම් ඒක කතා කරන්න වටිනවා කියලා ඒ වගේ මේ වෙච්ච දේම සත්‍ය වශයෙන් කියනවා නම් ඒක කතා කරන්න වටිනවා. ඒ වගේම ඒ වෙච්ච දේම සත්‍ය වශයෙන් කියීමෙන් අසන්නට අර්ථය සිද්ධ වෙනවා නම් කතා කරන්න වටිනවා කියනවා. තුන්වෙනි වශයෙන් සඳහන් කරලා තියෙනවා අසන්නට අර්ථය සිද්ධ වුණත් අසන්න අකමැති නම් එකට ඇච්ච දෙයක් වෙච්ච දෙයක් වෙච්ච හැටියෙම කියනවා අර්ථ සංහිතයි නමුත් ඒ අසන්නයකට කැමති එහෙමනම් ඒ ගැන කනගාටු වෙනවා. ඒ ගැන කියලා වෙලාව කලාව බලන්නේ කියලා. ඒ වගේම මෛත්‍රියෙන් යුක්තව බොහොම ස්නේහයෙන් යුක්තව මේ වචන කතා කරනවා කියලා බලන්න. ඉතින් මේ විදිහට වචනයක් බින්දින්න ඉස්සර වෙලා වචනයක් මේ ප්‍රකාශපත්තට වෙන්නේ ඉස්සර වෙලා මේ වගේ පෙරාංකර පහකින් පෙරඳ සර්වචනාංශේ වග බලා ගන්න. ඒ නිසා අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා කියලා බුදුරජාණන් වහන්සේට වචන දෙකක් නැහැ හිස් ගතියක් නැහැ හැම වෙලාවෙම කතා කරන්නේ වෙච්ච දෙයක් ඒ හැටියෙමයි කියන්නේ ආය මේ අතිශෝක්තියක් නැහැ අනුපාත කරන්නේ නැහැ ඒ වගේ මේ දේෙන් ඒ මනසට අර්ථයක් වෙයි කියලා ඒ මනසට ඒක සුහදව ප්‍රසන්නව පිළිගන්න වෙලාවේදී සුදුසු මෛත්‍රී සාගත වචන ටිකක් කියවලා තමයි කතා කරන්නේ. ඒක නිසා යම් හේකින් තමයි මේ ඉදිරිපත් කරන දේ වෙච්ච දෙයක් නොවේ නම් ඒක නොකිරි නොකියාමට බලාපොරොත්තු වෙනවා. ඒ දේ ඒ හැටියෙම කියන්නේ නැත්නම් ඒකත් සර්වඥාන් වහන්සේ කෙනෙකුට තරම් වෙන්නේ. ඒ වගේම මේ දේ ඇත්ත වෙච්ච හැටියෙම කිව්වත් ඒක අසභ්‍ය දේවල්, ඕන නැති දේවල් ඉතින් ඒකවත් ඒක අර්ථ සංහිතාවක් නැහැ. ඒකත් සර්වඥාන්සේ නිසා කල්පනා කරනවා. නමුත් මේ ආසන පුද්ගලයා අසත්පුරුෂය යා කම අහන්න කැමැතිම වල්පල් අසභ්‍ය කතා නමුත් මේ කියන කතාව වෙච්ච සත්‍ය අර්ථ සංහිත දෙයක් නිසා ඒ මනුස්සයා කැමැති නැහැ ඒක අහන්න. එහෙමනම් ඒ දේදී මුنين නබෝ කලයකට වසුරක් කරනවා වගේ ඒක පීරිගාවන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ඒ වචනය ඒ ඒ අදහස මේ කතා කරනකොට ඒක ගැළපෙන වචන පාවිච්චි කරනවා. එච්චි එතකොට මේ ਸਰවඥාතිගේ ඇතුළත තියෙන ශික්ෂණය නැත්නම් සම්මා සංකල්පවල කියන වචිනාකම නිසා උන්වහන්සේට එහෙම කරන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. නමුත් අපි වේග දෙබසකට ලක් වෙලා ඉන්න වෙලාවක එහෙම නැත්නම් අතිශෝක්තිය කටේපලි ගෑවෙන්නේ නැතුව කරන වෙලාවල් වල ඒ වගේම වෙච්ච නැති දේවල් ගැන අපි නොදන්න දේවල් ගැන කතා කරනකොට අපි සීමාව ඉක්මනවා මොනවා කරනවද මොනවා වෙනවද කියලා ගන්න. එහෙම නමුත් අපිට ඒක කීමට පුදුමාකාර තෙරකුමක් ඇතුළෙන් ඉන්න පටන් ගන්න නොකියා හිමිලෙන් විකාර මානසික අසහන ඇති වෙනවා. ඒකේ විකාර දොඩමළු වීම සිද්ධ වෙනවා. ඒ දොඩමළු වීම වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා විතක්යන්ගේ නැත්තම් සංකල්පයන්ගේ දොඩබළු බවක් ඊට කලින් සිද්ධ වෙනවා. ඒ දොඩමළු බව අනුව තමයි මේ වචනේ බිඳීම සිද්ධ වෙන්නේ. ඒ නිසා කියන සමහර වෙලාවල් වල පුද්ගලයා ඒ වචනේ බිඳි නිසල නැත්නම් වචනය බිඳිනවා වචනය බිනීම කියලා කියන්නේ සිංහල බිනීම බිඳීම සිද්ධ වෙන කලින් ඇතුලේ හිතේ විතක්කවල විපාරයක් සිද්ධ වෙනවා. මේක තමයි මම කියන්න හදාන්නේ කියලා. විපාරයක් කියනවා අත උස්සන් ඉස්සලා චේතනාවක් පහළ වෙනවා වගේ. චේතනාව අනුව තමයි අත ඉස්සේ මේ නැත්තම් වෙන්නේ නැහැ. ඒ තමයි අර වචනේ බින්දින්න කණේ ඇතුලේ පෙළ ගැහෙනකොට දිබ්බ සෝත ඥානෙ ඇති කෙනාට වචනේ නෙවෙයිලු ඇහෙන්නේ. ඒ වචනට ඉස්සලා ඇති වෙන විතක්ක විපාරයෙන්ම හඳුන ගන්න දැන් මෙයා මේක තමයි කියනවා. ඒක නිසා ඒ කියන එකන කියන්නත් ඉස්සර වෙලා නැත්නම් වචනේ පිටින්ට ඉස්සර වෙලා ඒ දිබ්බසෝත ඥානෙ කියන එකනට දිව කන කියන කෙනාට දැනගන්න පුළුවන්. ඒ නිසා මේකදී සිද්ධ වෙන්නේ නම් අපි හිතුවට මේක මේ කිසිම න්‍යායපත්‍යක් කතා කරනවායි කියලා මේක සිද්ධ වෙන්නේ ක්‍රමානුකූල ක්‍රමයකට. ඉතින් ඒක ගැන බලාගෙන හිටියොත් ඒ ක්‍රියාව විකක්යක් වශයෙන් නැගලා ඒ විතක්කේ වචනේ වශයෙන් බිඳිලා එළියට යන හැටි පිළිබඳව සතිමත් වෙන්න ඕනේ. ඒ යාන්ත්‍රණය පිළිබඳව දැනගන්න ඕනේ නම් අපි කොච්චරක් ඇතුළට නමිච්ච හිතකින් එහෙම නැත්නම් විපස්සනාකින් කටයුතු කරන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා ඒ කතා කරනකොට හෝ කතාවට ඇහුම්කන් දෙනකොට හෝ හරි අමාරුයි ඔය කියන විදිහේ ගැඹුරු සත්‍යයකටපත් වෙන්න. ඒ නිසා භාවනා කරනකොට වෙන්නේ කතා නොකරන හිතෙන් කතාන කතා කිරීම කියන්නේ විතක්ක ඇවිසිල්ලක් පෑදී මේ අනාකූල ප්‍රවාහයක් ආකූල කිරීමක් කියලා දැනගෙන ඒක මේ වලකින හිත මිච්ඡා වාචා විරති හිත ඇති කරන ඒ මතින් තමයි අපි ගත්තා වූ මූල කර්මස්ථානයේ හිත යොදන්නේ ඒ නිසා අපි හිතුවොත් ඉඳගෙන හිටියත් ලොකු දෙයක් කියන අදහසින් ගත්තොත් එතන මිච්ඡා වාචා විරතිය සිද්ධ වෙනවා ඊට පස්සේ අපි හිතුවොත් තව පොඩ්ඩක් මේක ධෛර්ය කරන පැත්තෙන් තමන් භාවනා කරන අරමුණට හිත නංවා ගන්න පුළුවන් උනායි කියලා කියනවනම් ඒක තව දුරටත් සහතිකයක් වෙනවා මේ වෙලාවේදී මේ විතක්ක විපහාරයක් සිද්ධ වෙන්නේ විතක්කේ කෙලින්ම මිච්ඡා ස්වරූපෙන් නෙවෙයි තියෙන්නේ සම්මා ස්වරූපෙන් තමන්ට ඕනේ අරමුණට නගින්න කියලා ඒක පිළිබඳව කොච්චර සතුටු වෙන්න ඕනද කොච්චර ඒ පින සමාදම් වෙන්න ඕනද කොච්චරක් ඒක අගය කරන්න ඕනද කියලා බලනවා නම් එක දවසකට එක චිත්තක්ෂණයක්. දැන් එක පරියන්කේට එක චිත්තක්ෂණයක්. ආස්වාද වෙන භාෂාවක් සසම් අනුමුණ කරන භාවනා කරන දෙන්න ආස්වාද හිත නැක්කා කියලා කියන්නේ ආ පුදුමාකාර බේරුමක් අපිට. ඉතින් මේ චිත්තක්ෂණ දෙකක් ආස්වාද දෙකයි ප්‍රසවාස දෙකයි නැක්කා කියලා කියන්නේ ඒ සම්මා වාචා විරතිය අයින් වෙලා ඒ වෙනුවට සම්මා සංකප්පය ආරමුණට ගිහිල්ලා ආරමුණේ ආතබෝතය මොනක්වත් තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වුණා චිත්තක්ෂණ දෙකක් ගොඩ දැම්මා. එතකොට ඒ චිත්තක්ෂණය එහෙම නොවි ආපු කෙලස් ප්‍රවාහය අනුව ආපු රුචර්චකම් අනුව අපේ උපනිෂේ සම්පත්‍ය අනුව ගලා යෑම සිදු වෙන්නේ මෝහ පටල නිසා. සංසාර පුරාවට බැඳිලා තිබුණු අර අතුවසුවක් නැති ගේක හම්බෙලා බැඳෙන මොකදල් වගේ මේ මෝහ පටල බැඳිලා තියෙනවා. ඒ නිසා අසත්‍යයෙන් යුක්තව කතා කරන වෙලාවේ කෙනාගේ මේ වචනෙකින් පිට වෙන්න පටන් අර ගන්නවා අර තමන්ගේ තියෙන කුච්චාකම් කර්ම ප්‍රවාහ උපනිෂේ සම්පත්‍ය අනුව මොහ පටල ඇති වෙනවා. ඉතින් මේ මනුස්සය නිසා ඕන දෙ නෙවෙයි කියවෙන්නේ කියන්න ඕන දෙ නෙවෙයි. ඉතින් ටික ටික ටික කතා පැත්තට. කතාව පැතිරෙනවා. එහෙව් ඇති වෙන මේ මොහොම පටල එක චිත්තක්ෂණයට එක සතියකින් කපන්න පුළුවන් කියලා කියන්නේ සංසාරේ පුරාවට ගෙන ආපු මේ වැරදි ගති, වැරදි පුරුදු, වැරදි දේවල් හරියට මෙහෙවන ලද සතියේ මොහ පටල සංසාර පුරාට ආපු මොහොත පටල කපන්න. ඒක නිසා එක භාවනා කරන එක චිත්තක්ෂණයක සතිය පිහිටියානම් අරමුණට අර ආසසල ආසාද කරනවා කියලා ප්‍රසවාස වෙනවා ප්‍රසවාස කරනවා කියලා අපි ඒ පැත්තෙන් තමයි මේ භාවනාව මනින්න ඕනේ. නැත්නම් ඊයේ තිබුණු ආලෝකය මට පහළ වුණේ නැහැ. ඊයේ ආපු සමාධිය මට ආවේ නැහැ. ඊයේ ආපු විවේකය මට ආවේ නැහැ කියලා ඒ දේවල් කරන්න පටන් අරගත්තොත් අපි කවදාකවත් මේ මිත්‍යා වාචා විරති නැත්නම් සම්මා සංකප්ප කියන දේවල් වල වටිනාකම දන්නේ. ඒ නිසා ඒ එනම් භාවනා කරනකොට ඒකෙන් මේ ගුරුතුමා ස්වාමීන් වහන්සේ අඩු ගානේ ප්‍රමාණයකට දේශයක්වත් මතක් කරලා දෙනවා පැයක් භාවනා කරනකොට ඒකින් එක විනාඩි 5ක මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. ආස්වාස් කරන ආස්වාස් ප්‍රසවාස කරන ප්‍රසවාස. ඉතින් මෙතනදී මම විශේෂ කළා කියන්නේ එහෙදි කරපු භාවනාව උදරේ පිම්බීම හැකිලිම අනුව සිද්ධ උනේ. ඒක ඒ ශාන්ත කියන්නේ උදරේ පිම්බෙනකොට පිම්බෙනවා කියලා හැකිලෙනවා හැකිලෙනවා කියලා. තත්පරයකට එක සැරයක් මෙනෙහි කරන්න පුළුවන් යෝගාවචරයේ තත්ත්වයක් අපි නිදර්ශන වශයෙන් ගත්තොත් දැන් තප්පර දෙකක් භාවනා කරනවා කියන්නේ තප්පර දෙකක් පිම්බීමක් සමාත හැකිලීමක් වශයෙන් මෙහෙය කරනවා තප්පර පහක් භාවනා කරනවා කියලා කියන්නේ චිත්තක්ෂණ පහ සම්මා විතක් මේ සම්මා සංකප්පයේද හිච්ඡා විතක්කේ හිත ගලවනවා විනාඩියක් භාවනා කරගෙන 60 වතාවක් චිත්තක්ෂණ 60 සතිය නිසා සම්මා සංකප්පේ නිසා කෙලෙස් වලට ඉඳ දෙනතු මොහොතක් කපනවා විනාඩි 5ක් භාවනා කරන කෙනෙක් 300 වතාවක් මෝහ පටල කපනවා. එහෙම නොවුනා නම් මේ හිතේ ප්‍රවාහය කොහොමද ගලන්නේ? අරගෙන ආපු මෝහ පටල දිගේ තමයි. ඒකකොට කතා කරන දේවල්, හිත දෙමළ වෙන දේවල් පිළිබඳ ප්‍රමාණ කරන්න බෑ. ඒ ප්‍රමාණ කරන්න බැරි දේවල් ගැන කනගාටු වෙන එක නෙවෙයි කල යුත්තේ. අනේ මට මේ බුදුහාමුදුරුවෝ කියලා දීපු මේ ක්‍රමේ නිසා මම මේ රකින්න සීල නිසා මේ ගත්ත වෙලාව නිසා අඩු ගන්න චිත්තක්ෂණ 300ක් මේ විනාඩි 5 තුනකට ගලවන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන හිත පහළ වෙන්නේ යෝගාවචරයේ භාවනා යෝග ජීවිතයේ 50 විතර කියලා. හිත කම්ම හිත පස්සත් අදින් තමයි කරන්නේ. මම කොච්චර දෝ භාවනා කරන හිත දෙඩ මළු වෙනවා. නැයදී දවස පුරාම මේ විදිය බොරු කියවෙනවා, හිස්සත්න කතා කරනවා. ආදි වශයෙන් සම්පත්කලාප වශයෙන් වල පශ්චාත්තාපය. නමුත් පුළුවන් තරම් බලන්න ඕනේ මේ විදිහට කොටලා. ඉතින් තව එක කාරණාවක් මම කියන්න කැමතියි. දැන් යෝගාවචරය මේ විදිහට වෙච්ච දේම වෙච්ච හැටියෙම අර්ථ සංහිතාව පිංස සික්කන්නාසලු විදිහට මෛත්‍රී කතා කරනවා කියලා කිව්වහම කෙනෙකුට මොකවද කතා කරගන්න බැරිවෙනවා. ඒකත් කමඨාන් සුද්ධ කරන්න ගියාම වචනයක් කතා කරන්න නෑ මොකද මට ওই විදිහට කතා කරන්න බෑ. හරියටම වෙච්චදී විචාකාරයෙන් කිසිම අතිශෝක්තියකින් තොරව අර්ථ සංහිතාවෙන් කටයුතු කරන්න රහත් වෙන්න බෑ. අතර මේ හරුවචනාංශ මේ කතා කරා. හරුවචන බාසු. ඉතින් ඒක නිසා අපි කමඨාන් සුද්ධ කරන වෙලාවේදී <clears throat> සෑහෙන දුරට යෝගාවචරය නිදර්ශන උපමා රූපකගෙන හරි පාමින් ඒ කටයුතු භාවනා විස්තර කරනවා. විස්තර කරලා ඉවරලා ඉතින් ගුරුවරයෙක් කොහොමදයි කියන එක නරකයි කියන ඊට පස්සේ නැත්නම් ඒක උපදේශ දීලා ගිහිල්ලා භාවනා කරනකොට තේරෙනවා ඉදා මං කීපෙද වැරදි කියලා. නැත්නම් ඊට වැඩිය මේකත් තේරෙනවා. මේකත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් එදා කීපෙද මේ විදිහට කිව්වනම් හොඳයි කියලා අර තමන් කියාපු එක පිළිබඳව නැවත ප්‍රතිසංස්කරණ ඒ ඊගා භාවනා වලදී සිද්ධ වෙනවා. එතකොට මේ යෝගාවචරය මේ කියන බණ වර්ධවා ගත්තොත් පශ්චාත්තාප වෙනවා මගේ අතින් එනවා. ඒ මිච්ඡා වාචාව සිද්ධ වුණා නම් බොරුවක් කිව්වා නේද කියලා පශ්චාත්තාප වීම මේ ධර්ම දේශනාවේ අදහස් නේ. ඉතින්දී ගුරුරට අර විස්තර කෙරුවේ ගුරුරට නොමගරින්නවක්වත්. අකුම ගන්නවත් නෙවෙයි වෙච්ච සිද්ධිය මුළුන් ක්‍රමයකට. නමුත් ඊගාදාසේ භාවනා කරනකොට ඒ කියූප එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට වැඩි විස්තර හෝ වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේ තොරතුරු භාවනාවේ දියුණුව පිණිස ගන්නවා මිසක් කවුරුට විලංගු වහගත්තා වගේ කටට මුඛ වඩම් බඳගත්තා වගේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි මේ කර්ම කාරණා නිරපාන. ඒ නිසා <clears throat> සම්මා වාචා මිච්ඡා වාචා කියන එක හොඳට තේරුම් අරගන්න ඕනේ අපි මේ ගත කරන සමාජශීලී ජීවිතයේ ඉතාමත් අමාරු දෙයක්. කායික සහ වාචික මානසික දේවල් වලට වඩා වාචසික දේවල් වලින් තමයි යුද්ධ ඇති වෙන්නේ. වාචසික දේවල් වලින් තමයි ඔය රණ්ඩු කරුවල් හරියට සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක ක්‍රමයකට කීකරු කර කරනවා කියන එක ලේසි නෑ. ඒ සඳහා කතා නොකරම සිටීම නෙවෙයි සර්වචනාසේ අනුමත කරන්නේ. එහෙම නැත්නම් ඌව මට කරන්න බෑ ඌව ඇති එහෙම තමයි කියලා කිසිම භව විභාගයෙන් තොරව දීක්මීමකින් තොරව කතා කිරීමක් නෙවෙයි. Taman තේරුම් අරගන්න ඕනේ මේක සඳහා හොඳ සංකල්පයකින් හොඳ දෘෂ්ටියකින් යුක්ත හිතියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් විච්ඡ දෙයක්ම විච්ඡ හැටියෙම අර්ථයේ පිණිස ඒක නාගේ හිත ගන්නාකුළු වෙලාවක් බලලා මිහිරි වචන වලින් කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ ක්‍රමයට ගියොත් ওই ජනමාධ්‍ය ස්ථාන සෑහෙන ගණක් වහන්න වෙනවා. ඔය වගේ කියන්නෙම බොරු කියන්නෙම අතිශෝක්තිය යටි හිතෙන් අහන මිනිහට ආවඩක් තමයි සිද්ධ කරන්නේ. එමුනේ ඇහුවත් නැතත් වක් කරනවා. ඊට පස්සේ වක් කියන්න පාවිච්චි කරන වචන සම්පූර්ණ ඒගොල්ලන්ගේ වැරද ප්‍රචාර දියුණු වෙන තාලට තමයි කරන්නේ. ඒක නිසා අද ඉන්න අපි ইনফরমේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් මේ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය බලනකොට අපි තාමත්ම අවාසනාවන්ත යුගයක ඉන්නවා කියලා කියනවා. ඒ තරම් තොරතුරුපකයක් තියෙනවා මුඛවදාප අර්ථ සංහිතාව සඳහන නෙවෙයි කියන එක මතක තියාගන්න. නමුත් අපි කොච්චර ඒකට හැබ්බැහියක් තියනවද කියනවනම් අපිට වේලක් දෙකක් නොකා හිටියත් ප්‍රවෘත්ති නොබලයින්න බෑ. පත්‍රේ ජීවත් නැතුව ඉන්න බෑ. ටීවී එක බලන්නත් ඉන්න බෑ. ටීවී ගන්නත් ඉන්න බෑ. ඒ මේකේ ඉන්න කාලේ මම බුරුමේක ආපු ගමන් උපාසක මහත්තයෙක් හිටියා. ඒ උපාසක මහත්තයා සාමාන්‍යයෙන් පැය 3-4 එක ටික ටික වාඩි වෙනවා. දුවර සංඝයාට උපස්ථාන කරන්න ගන්නවා. පැවිදි වෙනවා වගේම තමයි හිටියේ. කවදාකවත් අතුලස ප්‍රශ්න ඇති කරන්නේ නමුත් මේ පාඩුවට ඒක මට පැවිදිත් බෑ ස්වාමීන් වහන්සේ මයිලක බැංකුවේ පොසුළු මුදලක් තියෙනවා ඒකෙන් මට පුළු පොලියක් හම්බ වෙනවා මම මේකෙන් අම්මට උපස්ථාන කිරීම සඳහා මේ ජීවත් වෙන්නේ ඒ නිසා අම්මා ඉන්නකම් මම කිසිම විදිහකට මෙහෙම කල්පනා කරන්නේ දක්න ඕනම කෙනෙක් හිතනවා මම අතර සුදුසුෙක් කියලා නමුත් මෙහෙමයි කියලා අන්තිමට කොහොම හරි අම්මා අසන්නේ වශයෙන් ගන්න ගෙදර ගියා ගෙදර ගියේ මේකයි ඒ සල්ලි මෙතන මේ බැංකුවේ තියෙනව ගණන් කිව්වනම් ඒ කියන සහෝදරයා බැංකුවේ ගිණුමත් අරගෙන සේරම විනාශ කරනවා අම්මට තව කණෙක් නැතිලු එයාගේ තම්ම ළමයි. කිරෙන්නේ. පස්සේ මෙයා ගියා. නිල්වරලා අර සුළු මුදලෙන් අපට උපස්ථාන කරනකොට එන්නේ එන්නේ ධම්ම සුව වෙන නිසා මෙයා දැනගත්තා ඒ භාවනා කරන කාලයට වැඩිය ඒ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා. පුතෙක් වශයෙන් න්යාය කල්පනා කරා. ඉතින් මාසකට දෙක සැරයක් ඇවිල්ලා නිසනවන දවසක් විතර ගත කරලා මතකේ අලුත් කරලා යනවා. ඉතින් මම ආවට පස්සේ එක දවසක් ඇහුවා මේ කොහොමද පාදක මාතු ඒ මේ වගේ ආරණ්‍යක ඉඳලා ගෙවතර ගියාට පස්සේ ජීවිතේ කියලා. ඉතින් කියලා වැඩක් නැහැ. ගම්පලාව තුළ මිනිස්සුන්ට තියෙන ආර්ථික පීඩා සහ ජීවන විද්‍යාවේ බරගතිය නිසා කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. ඒ එදිනදා හම්බ කරගෙන තමයි කන්නේ. ඒක පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එන්නේ එන්නේ එන්නේ එන්නේ බැරි මනුස්සයෙක් කිසිම වගකීමක් නැහැ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු වේලක් එකක් කන්න බැදුනත් hina කාලා ජීවත් වෙනවා කියව පත්‍ර බලන. වරද්දක් නැතුව මිනිස්සු කියන තුනක් පත්‍ර බලනවා. බලලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ තරමටම අපේ ඇබ්බැහියක් තියෙන්නේ මේ අනුන් දෙසා බාන පච. ඇතුලේ දාගෙන ඉතින් මේව අයින් කරන්න බාර ගන්න. ඒක නිසා මේකට අපිත් උර බීලාදී කටයුතු කරන්නේ නැතුව ඒ වගේම කවුරු මොනවා කිව්වත් අපි සීබුද්ධියෙන් අහලා බාලා කටයුතු කරනවා නම් ඒක භාවනා ජීවිතයක සෑහෙන දියුණුවක් කියලා කියනවා. ඒක නිසා කරුවත්තන්ට සඳහන් කළා තියෙනවා ධම්මී වාකතා හරිවත් නිභාවති. මහණි කතා කරන ධර්මික කතාවක් කතා කරපළා එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවය බුදුහාමුදුරුවෝ උපදපළා. දැන් ඉන්න කාලෙක වුණත් බැරි වෙලා හරි සර්වචන් වහන්සේ අන්‍ය තීර්ථ ආශ්‍රමයකට ගියොත් එමත්නම් වෙන පන්සලකට කොට වුණු ඒ පන්සලේ ඉන්න ප්‍රධාන්‍යා ඈතදීම සර්වඥාන්සේ දැකලා තමන්ගේ ගෝලෙව නිස්සද්ද කරනවා කෑ ගහන්නම කෑ ගහන්නවා සොබන බව ගෞතමයන් වහන්සේ වඩන උන්වහන්සේ කැමති නැහැ කතා කරන්න කියලා. ඒ සර්වඥාන්සේ ඈතදීම ඇහෙනවා ඒගොල්ලෝ මෙතුනේ අනම්මන කතා පාරටම අත්මත්‍ර කිරීම සඳහා ඒ ගුරුනාංශ දඟලන හැටි මොකද සර්වඥාන්සේගේ නිසසුතාවය ගැන කලකලා. ඒ වගේම එක තැනක නාගිත ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ උපස්ථායක වශයෙන් ඉන්න වෙලාවක ආසල වනයේක වැඩ ඉන්නවා. එතකොට ඒ ආසල ගමේ තියෙන මේ බ්‍රාහ්මණ තම මිනිස්සු සර්වඥාන්සේ දකින්ද විශාල පූජා භාණ්ඩ අරගෙන පෙනුමක් අරගෙන ඇවිල්ලා ගන්න මේ අරන්නේ දොරකටට එනවා. දොරකට ආවට පස්සේ නාගී තහඹුර හම්බෙලා කියනවා අපිට බවත් ගෞතමයන් වහන්සේ දැකලා වන්දනා කළා මේ හදගන්න අවස්ථාවක් කරන්න කියලා. ඉතින් නාගී තහඹුර ගිහිල්ලා ඇතුලේ සර්වඥයන්සේ වැඩ ඉන්න තැන කුටියට යනකොටම සර්වඥයන්ලා කවුද අනාගතෝ ඇවිල්ලා කෑ ගහන්නේ කෙවුල වගේ ශබ්ද කරන්න කවුද? ඒකට කියන සාක්ෂණ අසලක මේ මිනිස්සු ඇවිල්ලා ඔබ අත් පූජා වන්න ගෙනල්ලා වන්දනා කරන්න අවස්ථාවක් අවශ්‍යයක් කියන එක කරුණාකර යන්න කියන්නේ මට ඕලොත් එක ඇසුරක් නැහැ කියලා. මේගොල්ලෝ මාළු කඩේක මාළු කාරයෝ වගේ මට ඒක කතාවක් නෙවෙයි. ඊට පස්සේ නාගිත හඳුරු කියලා අර පිළිසෙට කියන ਸਰවඥාන්සේ මෙලා විවේකයට කැමති, නිස්සද්ද භාවයට කැමති. ඒක නිසා මේ වෙලාවේ වන්දනා කරන්න බෑ. අර පිරිස කියනවා කලකින් බුදු කෙනෙක් උපදින්නේ. ඉතින් අපි ළඟ තියෙන විශ්වාසයක් වෙනත් විශ්වාසයක්. ඉතින් අපි බොහොම සුළු දෙනෙක් තමයි මේ හිතලා බලලා ආවේ මේ සරුවත් යන ආශි වන්දනා කරන්න. ඔබ වහන්සේට පුළුවන්කමක් තියෙනවා අපිට කොහොම හරි අවස්ථාවක් කරගන්න කියලා. ඒක උනාගේ තහඳුන නැවතත් ඇවිල්ලා බුදුහාමුදුර කාටයි කියන ආශ්‍රය ස්වාමීන් පිරිස ඔබ වහන්සේ වරක් ප්‍රතික්ෂේප කළ බව දැනගෙන නැවත ඉල්ලීමක් කරනවා කියලා මේ වන්දනා කරන්නේ. ඒකට බුදුජානක සාහිත්‍යය ආදි ප්‍රකාර කැරයක් කිව්වා. ඒ කෙවුලොත් එක්ක මට කිසි ගනුදෙනුවක් නැහැ යන්නේ. ඉතින් අපි දාන්න කියලා කට්ටිය කියනවා. කෙරෙන්නේ වැඩි. මොකද මේ සර්වඥාති ජීවිතේ කැමති. අර පිළිසෙ ඉතාමත්ම බැදා වෙනවා. මේක අපේ ජීවිතයට හම්බෙන එකම අවස්ථාව වෙන්න පුළුවන්. නිසා අපි කියන දැනකට වඳින්න අපිට අවස්ථාවක් කරනවා. ඉතින් හේතු ගැනීම හේතු ගැනීම නිසා කර්ම ගැනීම නිසා නාවිද ස්වාමීන් වහන්සේ යනවා සරෝජන සම්පේ. ඊට පස්සේ අර කියන කර්ම ගන්නවලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කෙරේ අනුකම්පා කරන්න මේ සුදාසකුත් වැඩ තියෙන ගියත්තු පුළුවන්කම කරන පූජා මාඩ කරන ඔබ වහන්සේ අම්බෙන්ඩ හදනවා මේකට අනුකම්පා කරන්න. ඒක සරෝජන වහන්සේ තුන්වෙනි වතාවට කියලා කියනවා නාවිත මම ඔබට එකක් කියන්න. මං යන පාරක ඉස්සරහට මට පේන ගව්වක තරම් ප්‍රදේශේ කවුරුත් නැත්තම්. පිටිපස්ස ඇහැරලා බලනකොට ගව්වක තරම් ප්‍රදේශේ කවුරුත් නැත්තම්. මට කොච්චර විවේකයක් දැනනවද කියනවනම් මට අවශ්‍ය වෙලාවට මල මුත්‍ර උනත් පිළිද කරන්න තුලක් වක්කන්න. නැත්නම් ඒකටවත් මට වෙලාවක් නැහැ. ඒ නිසා අපි මේ සෙනඟක් එක්ක ජීවත් වෙනවා කියලා කියන වෙලාවට මල පහ කරන්නවත් අපිට වෙලාවක් නැහැ. මුත්‍රා කරන්න වෙලාවක් නැහැ. ඒව සියරම අපි සමාජයේ විසින් පාලනය කරනවා. ඒ අන්තිමට අපස්මාර රෝග හදනවා. නිසා විවේක ජීවිතය කියලා කියන්නේ කතා විතරක් නෙවෙයි මේ සෙනඟක් ඉන්නවා කියලා කියන්නේ මහා ලොකු කැඹිරිල්ලක්, මහා දඩයක්. මේක අනිවාර්යයෙන්ම සත්පුරුෂ සංසේවනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක්ද අපි නටන්න ආරම්භ. මේ අල්ලාහට කල්ලාපේ. එහෙම නැත්නම් මේ ඇඟ ඇලුම්කම්, මේ ආලවට්ටම් මේ ආලිංගන මේ සියරගෙම කරන්න අපි අර පෞද්ගලික ජීවිතයේ තියෙන විවේකය නැති කරගන්න. ඒක නිසා ධර්මකථාත් විතර ඒවා පිළිබඳව අපි හිතන්න ධර්මයෙන් බොහෝම අනුකම්පාවයි සාගත මේ සායකෝ පූජා පූජාවක් කරගෙන පින්නා වෙලා ඉඳිට එන අනුකම්පාවයි සාගත සාස්තුමාන්තනමක් කියලා. නමුත් මේ පොතේ ලියවිලා තියෙන නිසා ඕන කෙනෙක් කියලා බලන්න පුළුවන් කොහොමද මේ තමන්ගේ විවේකය එහෙම නැත්නම් තමන්ගේ වචන පිටසක්ක කතා කරනකොට කොහොමද කතා කරන්නේ ඉතින් මෙන් එහාට මම යන්නේ නැහැ මේක දිගේ මොකද මොකද දෙන්නේ බය වෙනවා මෙහෙම වෙච්චාම ඊට පස්සේ අර ස්වයං විවේචන වලට ඇවිල්ලා කොහොමද මේ සම්බන්ධතාව පවත්වන්නේ කියලා මම මේ කිසිසේත්ම කිසි කෙනෙකුට කෙනෙහිල්ලක්වත් එහෙම නැත්නම් කාටවත් මේ දෝෂයක් කියන කතාවක් නෙවෙයි පුළුවන් තරම් පරිතද කරගන්න කියන එක විතරක් කියන්නේ දෙක මේ මිච්ඡා සම්මා කම්මන්ත මිච්ඡා කම්මන්ත. ඉතින් ඒක විස්තර කරනකොට කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියන දේවල් කම්මන්ත වලට වැටෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ශක්ති ප්‍රමාණයෙන් සතෙක් මරන්න අවස්ථාවක් ඉදිරිපත් වුණත් සම්මා කම්මන්තේ නාමයෙන් ඒක නොකර සිටීමේ හැකියාව බලන්න. හොරකමකට අවස්ථාවක් පහසු ලැබුණත් සම්මා කම්මන්තේ නාමේ වර්කම නොකරයි. කාමිත්‍යාචාරය සඳහා අවස්ථාව ලැබුණත් සම්මා කම්මන්තේ නාමේ නොකරයි. භික්ෂුවක පැත්තෙන් බැලුවොත් නම් කාමිත්‍යාචාරය කිව්වහම ඒ කියන්නේ සත්‍යක මෛතුන සේවනය ගැන කතා කරනකොට රූප බැලීමේදී ආසාවක් ඇති වුණොත් ඒකත් වැටෙන්නේ දස්සන කර්මයකට. සද්ද ඇහිීමේ ආසාවකට වැටුණොත් සවන කාමයට වැටෙනවා. මගේ ගන්ධ රස පහස ඒ ඔක්කොම දර්ශන සවන සමුල්ලේපන ආදි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා මේ කොයි එකට ගියත් මහානකමට අපල. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ වැලකී ජීවත් වීම තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. ඒක නිසා ජීවිතේ වාසය කරන කෙනෙකුට නම් සාමාන්‍ය අමුදරුවන් රකුණ hm, දකින්න ඇත්තන්ට නම් සතුන් නොමරා සිටීම හොරකම් නොකර සිටීම කාමීත්‍යාචාරය නොකර සිටීම කිව්වහම ඒ සම්මාකම්මන්ත සිද්ධිය. ඉතින් අපි ඉඳගෙන භාවනා කරනකොට අපි හොඳට දන්නවා මේ සතිකුට දැන හෝන දැන හානියක් වෙන්නේ. ඒකෙම හොරකමකට ඒක අවස්ථාවක් වෙන්නේ. දැන් කාමීත්‍යාචාරට අවස්ථාවක් වෙන්නේ. ඒ නිසා වෙන පිරෙන කුසල් භාවනා කරන්නේ නැති උනත් මේ පරයන්ක ඉන්නකොට සක්මනක කරනකොට අපිට මේ විරතියිකසික පිළිබඳව හොඳ අයිතිවාසිකමක් හම්බෙනවා. ඒක අගය කරන්න ඕනේ. දවසට පැයක්වත් අඩුවන්නේ භාවනා කරනවා කියලා කියන්නේ ඒ වෙලාව අපි සතුන් මැරීම හොරකම් කිරීම කාමච්ඡාචාරයෙන් තොර වෙනවා. ඊට පස්සේ අපි ගියොත් මිච්ඡා ආජීවයේ කියලා වැරදි ජීවන රටාව මේ සාමාන්‍ය පොතේ සඳහන් කරලා තියෙනවා සත්ව වෙනදාම, විෂ වෙනදාම, මාංශ වෙනදාම, මත්පැන් වෙනදාම, එහෙම නැත්නම් මේ කාමීත්‍යාචාරයට අදාළ ඒ වගේ දේවල් නොකළ යුතු ආජීව ධර්ම කියලා. නමුත් ඒක මිනිස්සෙක් මට කිව්වා මම දන්නේ නැහැ ඒක ඇත්තද නැද්ද කියලා. ඉස්සර තිබිලා තියෙන සිල් සමාදන් කිරීමේදී ඒ කියන කියන්නේ සතු මම සතුන් මරන්නේ නැහැ මරවන්නේ නැහැ මර වූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ මම හොරකම් කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම කාමයේ මිච්ඡාචාරය යෙදෙන්නේ නැහැ, කාම මිච්ඡාචාරය යොදවන්නේ නැහැ, යොදවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ, බොරු කියවන්නේ නැහැ, කියූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම මත්පැන් පානය කරන්නේ නැහැ, මත්පැන් පානය කරවන්නේ නැහැ, දෙයින් ලැබෙන දෙයින් ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඒ සතුන් මැරෙන දෙයින් ජීවත් වෙනකොට හොරකම් කරන දෙයින් ජීවත් වෙනකොට කාමීත්‍යචාරය කරලා ලැබිච්ච දෙයින් ජීවත් වෙනවා. බොරු කියලා ලැබෙන දෙයින් ජීවත් වෙනකොට මත්පැන් සම්බන්ධ දෙයින් ජීවත් වුණත් මිත්‍යා ජීවිතයයි. ඒක නිසා තමයි නොකලා කිව්වහම කම්මන්ත වාචාවකින් අහු වෙනවා. එයින් යැපීමක් ලබා ගත්ත ගමන් මිත්‍යා ජීවිතයයි. ඉතින් යනෝ බලනකොට අද තියෙන මේ අකී රසවලදී ඉතාමත් අමාරුයි. මෙන්න මේ ක්‍රමේදී බොරුවක් කියවෙන්නේ නැහැ කියූ දේ ජීවත් වෙන්නේ නැහැ කියවන්නේ නැහැ වගේ කියන දේවල් අහනවා ඒක නිසා මේ සංසාරේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මේ දේවල් එක බලනකොට ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා පැත්තේ බලනකොට තාමත්ම දුෂ්කරයි අපිට චිත්තක්ෂණයක් ඒ වගේ දේවල් වලට ගලවලා අහුවෙන්නේ නැතුව ජීවත් වෙනවා ඉතින් මේ ගැන කතා කරපු අපි ඒක මේ සංස්ථාවේ ඉන්න වැඩිමහල් ස්වාමීන් වහන්සේනමක් මතක් කරා. මේ අනුව බලනකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පවුනෝ සිද්දෙන්ට හුස්ම ගන්න. ඉන්නේ පිට මොනව කරත් මොනව කරත් කොහෙන් හරි කොටුවේ. ඒක නිසා එක පැයක් අපි වෙන දේවල් නොකර හුස්ම ගන්න. කිව්වහම අපි මේ පිළිබඳව තියෙන බය ලැජ්ජාව අහිංසීමක් වෙනවා. ඒක නිසා දේවල් කරන්න යන්න යන්න සෙල්ලම් පාන්න පාන්න එහෙම නැත්නම් මේ වගේ වීරකම් එහෙම නැත්නම් විභූෂණ පාන්න පාන්න සිද්ධ වෙන්නේ ඒ වගේ වෙන්න තියෙන අපසල කර්ම සිද්ධිය. ඒ නිසා ගිහි කෙනෙකුට ඒ වගේ දේවල් අවබෝධ කරගන්න යාම හරි පටු භාවයක් ඇති වෙනවා කොහොමද මේ දේ කරන්නේ කියලා. කෙසේ නමුත් මේකෙන් ලැබෙන හොඳට සාමාන්‍යයෙන් දාර්ශනික කල්පනා කල්පනා කරන බණ්ඩු කියන්න තියෙන්නේ මේ සංසාරේ යහපත් ජීවිතයක් කියලා දෙයක් නැහැ. සංසාරේ ඉන්න කාක් ඉන්න තාක් තියෙන ගැටුම තමයි. ඉන්න තාක් තියෙන දුකම තමයි. ඉන්න තාක්ම තියෙන්නේ ඒ ස්පර්ශ ඉසුඹලන්න පුළුවන් තරක් නේ කියන්නේ. හැම තැනම හැම දෙයකම තියෙන්නේ ඒ වගේ දවන, තවන, පෙළන ගැටුම්. මේක භාවනා කරන කෙනෙකුට නම් මේක අවබෝධ කරගෙන අපි අඩු ගානේ ගොරෝසු කායික වාචික මානසික ක්‍රියාවලින් ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ටික ටික ටික ටික ටික සියුම් කරගෙන යනවා කියන අදහසෙන් අපිට ඉඳන්න පුළුවන් අපි මේ සංසාරේ මේ මනුස්ස ජීවිතයේ මේ ලැබිච්ච ආත්මය අපි උත්සාහ කරන්නේ ඒ ගොරෝසු තැනදලා සියුම් කරට යන්නයි. එහෙම නැත්නම් මත්තට මෙවැනි දේවල් නොකිරීම සඳහා කටයුතු කරන්නයි. කවදාකවත් ඒක තව කෙනෙකුට පටවන්න අමාරුයි. තව කෙනෙකුට පණවන්න අමාරුයි. ඒ නිසා සර්වචන් වහන්සේගේ ශිල්පද සමාදාය සික්කති සික්ඛාපදේ කියන ක්‍රමයෙන් තමයි කියලා දෙන්නේ. තමා විහිං සමාදන් වෙලා ශික්ෂණ වර්ග වෙනවා මිසක් අනිත් ආගම් වල කියනවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පණවන ලද දේවල්. පටවන ලද දේවල්. එතකොට ඒක අරතඟ උඩ තිබ්බ විය දණ්ඩවල. නමුත් මේකෙදී තමා විහිං සිල්පද ඉල්ලගෙන ගන්නකොට ඒ සිල්පද ඉල්ලන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්පේ නිසාමයි. අපි කියනවා සාමාන්‍ය කෙනෙක් පැවිදි කරන්න එපයි කියලා අපේක්ෂකයා ඇවිල්ලා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ මාව පැවිදි කරන්න කියන ඉල්ලන පැවිදි කරන්න එපා. උපසම්පදාව දෙන්නත් එපා. ඉල්ලනවා. නිකන් දෙන තේ තමයි. නමුත් මේ පුද්ගලයා මේ කරන්න හදන දේ දන්නේ නැතුව ආශාවට මේවා කරාට ඒක හරියන්නේ නැහැ. අනිත් දෙන කෙනාට නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. සිල්පද රකින්න කෙනා. ඒක නිසා සර්වඥ සදාන් කරලා තියෙනවා. යංගෝපල්ලෙක් තමන් රකින්න තමන් අරස කරන හරක්කලේ ඉන්න හරක් ගන්න ගන්න නැත්නම් ඒක හොඳ ගෝපල්ලෙක් නෙවෙයි. නිසා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් තමන් සිල්පද කීයක් රකින්නවද මොනවද ඒ වගේලා එයාගෙන් හැකෙන්නේ. නිසා සමාදාය සික්කති සික්කාපදේ තමයි ඉලාගෙන කරගන්නකොට ඒක විශාල වශයෙන් ඒ ඥානයෙන් ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙලා තමයි සිල්පද රැකෙන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ සිල්වන්ත ජීවිතේ පවා ජීවේවා පැවිදි වේවා ඒ තමන් පොරොන්දු වෙච්ච තමන් සමාදන් වෙච්ච සිල්පදම ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ පුංචි කපකේමක් වෙනවා. මට මතකයි මම ඒ ජීව ඉන්න කාලේ කියන්නේ ඔය කියන්නේ 70 89 වගේ වයස කාලවල වෙන්නේ නැති මම ගියා ඒ කාලේ සුබතරාමේදී අපේ කරු කටයුතු අම්පිටි රාහුල අම්පිටි අම්පිටි ඊට පස්සේ සාන්ති සිසිල් පන්තිලේ සිටියා ඉතින් යා මම දැවලා මම ওই ටිකලා කතා කරගෙන ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ භික්ෂු ජීවිතයක් ගත කරන එකම රහතන් වහන්සේනමක් කොහොමද? ලේසි නෑ මේ ඔක්කොගෙන් බේරලා ගත කරන්න. ඒ වගේම ජීව ඉඳගෙන කෙනෙක් තමන්ගේ මේ සිංහල 100ක් සිල්වත් වෙනවා 200ක් සමාධි ප්‍රඥාව නෙමෙයි බලාපොරොත්තු අත්‍යාවගෙන ඉන්න කෙනා. නැතිනම් අඩුපාඩු දෙද්ද උනා. ඉදිරියට ආයති සංවරය කියලා මත්තර මම මේට වැඩි හදනවා කියන එකට බුදු කෙනෙක් පවා වදිනවා. බුදුසසුනේ සඳහන් කළා කියනවා මේ මුළු බුද්ධ ශාසනයම පණ සජීවී ධර්ම කියලා කියන්නේ කෙනෙක් තමන්ගේ වැරදි ප්‍රමාණය දැනගෙන මත්තට ඉවා නොකිරීමට ගන්න අදිෂ්ඨානයකට කියනවා. ආයති සංවරය කියලා මේක පොතේ සඳහන් වෙන්නේ ආයති සංවරයේදී යම් කිසි කෙනෙක් යන්න හදනවා නම් ඒ මනුස්සර කවදාකවත් නිග්‍රහ කරන්න එපා. බුදු කෙනෙක්වත් කරන්නේ නැහැ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මාත ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා පොත ලියන කාලේ කියන්නේ මේ දැන් පැත්තෙන් බලනකොට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. ඒතකොට ලංකා බුද්ධ ශාසනයේ මේ වගේ පිරිසුදු සීලයක් පිළිබඳ බලාපොරොත්තුවක් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් සහ ප්‍රඥාවක් පිළිබඳ බලාපොරොත්තු ඉතාමත් මාඩුයි. යාන්ත්‍ර තමයි පිටිකේ කොට ගහගෙන පන්සල හදාගෙන ආමුදුරෝ කියන කහපාට සිවුර අඳවාගෙන මේක ගොඩ ගහගෙන ආවේ. ඉතින් අන්නේම කරගෙන යන වෙලාවේදී භාවනා කිරීම කියන එක අතිශෝක්තියක් ලැබුණා. තිබිලා තියෙනවා. කරන්න බෑ වුණ කරන වැඩ නෙවෙයි කරන්න පුළුවන් උපරිම දේ සීලයක් රැකගෙන ඉන්න එකයි ඒ නිසා බණ භාවනා කරන්න හදන්නේ පිස්සු කියලා. භාවනා කරන කෙනෙක් පිස්සු කියලා. ඒ නිසා ලෝක සම්මානසෙ කියලා තියෙනවා මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් ආයති සංවරයක් කල්පනා කරලා මේ ජීවිතයක් කැප කරලා කටයුතු කරන දෙයට නොදන්නා කටළු කතා කරන ජීවිතය කියන්නේ භාවනා පිටස භාවනා පිටසයි කියන. අඩු ගානේ අද භාවනා කරන කෙනෙකුට භාවනා කරන පෙළඹෙන කෙනෙකුට සාමාන්‍ය ලෝකයා කියලා පිළිච්ච පඩික්‍රමකට තරම් අසලකන්නේ නැහැ කියලා ඒක තමයි ලෝක ස්වභාවය. ඒ මොකද ලෝකයට හිතා ගන්න බෑ මේ සම්මා වාචාවක් මිනිස්සුන්ට රකින්න පුළුවන් සම්මා කම්මන්තයක් ලෝකේ රකින්න පුළුවන් කියලා. සම්මා ආජීවයක් කරන්න පුළුවන් කියලා කරන්න බැරි දේවල් කරන්න හදනවා කියලා තමයි අපිට බයි. ඉතින් ඒ නිසා භාවනා කරන අපි දැනගන්න ඕනේ අපිට තියෙන්නේ සීලේ අදි සීලයක් කරගන්න ඕනේ. ඊයේ තුනේක හඳුනන බව දන්නවා. හෙට මෙතන ටිකක් හුඟ කරන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. සමාධිය නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කරගන්නවා. අද ඉතර හොඳ නමුත් අපේ අඩුපාඩුකම් තියෙන්න ඇතිනේ. දාහනේ අඩුපාඩුකම්, සීලේ අඩුපාඩුකම්. ඒ වා ටික තනවා බලනවාම හෙට හොඳ සමාධියක් ඇති කරගන්න. නැත්නම් ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් කරගන්න ඕනේ. එහෙම නැතුව කෙලින්ම අග්‍ර වූ භාවනා සමාධියක් අග්‍ර වූ මේ ප්‍රඥාවක් අග්‍ර වූ සීලයක් කියන එක මේ විසම ලෝකේ හරියම මේ එකක් පුළුවන් ඊට වැඩිය හේතු පුළුවන්. ඒක තමයි. අපේ ශාපේ ජීවිතයේ ඒ තනි තනි පුද්ගලික ජීවිතය ගත්තාම දිනුවා කියලා කියන්නේ. එනිසා ඒකදී සීලේදී හම්බෙන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පැත්ත ඒ බහුතර සමාජයේට විශාල ආදර්ශයක් වෙනවා. ඒ කියන්නේ ඒක පෞද්ගලික දෙයක් නෙවෙයි. නම් කිසි කෙනෙක්ගේ වළකිනකොට මුළු ලෝකෙටම ආදර්ශයක් ඉතුරු වෙනවා. අමාරුයි මේ මනුස්සයා ගඟ දිගේ ඉහළට පේනන්නේ. ඔකෙ මෙච්චර කට අපේ පොලේ ගෑවෙන්නේ නැතුව වචන කතා කරද්දී උත්සාහ කරනවා අර්ථ සංහිත වෙච්ච දේ කියන ඇත්ත කියන හිතසෝපින්ද වචන කතා කරා. ඒ වගේම මෙච්චර ලෝකයේ සතුන් මැරීම හොරකම් කිරීම සහ කාමීච්ඡාචාරයේදී සතුන් නොමරන්න, නොකන්න කරන්න, කාමීච්ඡාචාරය නොකරන්න උත්සාහයක් ගන්න. ඇත්තට මේ උත්සාහයම වැරදුනා. ඒක ගරුකටයි. ඒකෙම ආජීවය සකස් කර ගන්න හදනදී. ඉතින් කවදාකවත් මේකේ 100ට 100ක් උපරිමය සැලසුම් කරන්න යන්න එපා. එතකොට නම් බැලුම් ආන්න වෙනවා. බ්‍රිකාන් කියනවාට ඩි පොඩ්ඩක් තියමු කරන්නේ. මේ දේ කරන්න අන්නර කලින් කියපු සම්මා දිට්ඨිය සම සම්මා සංකප්පය අවශ්‍යයි. කවදාකවත් මේක පොදු ජන විඥාණයටයි කියලා හිතන්න. වෙන්නේ නැහැ. ඒක පිළිබඳව 200ක් පොළොවේ අපිට අහලා කියන්න පුළුවන්. අමාරුම දේ තමයි අඩු ගන්න තමන්වත් මේක රකින්න එක. අපේ තියෙන අද භාවනා ජීවිතයේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිත් එක්ක භාවනා කරන අය හෝ අපේ දරුවෝ අම්මලා තාත්තලා භාවනා කරන්නේ. ඒක මේ භාවනා කියන ගැඹුරු නොදැන කරන්න හදන පුරු චක්‍ර බාලාවක්. තමා වශයෙන්වත් මේක කරගෙන යෑමේදී තියෙන දුෂ්කරතා දන්නවනම් අනේ මේ තරම් පිටසක් අඩුවනේ භාවනා නොකර වාඩි වෙනවමද මේ වගේ දැන් වලට යන වෙනවමදයි කියලා ඒකේ තියෙන දැන් ඒකට දක්වන මොදිතාව තියෙනවනම් ඔක පෙළ ගැහිලා ඒ මේ අපි ඉන්න මට්ටමින් අනුපමණින් ගිහිල්ලා මේ බුද්ධ ආගම නැත්තම් බෞද්ධ රාජ්‍යයක් හදාගෙන සියල්ල බෞද්ධ කටයුතු අනුකටයුතු කරන්න හදනවා වගේ කියන දේවල් අර මුද ඉඳින්න හදනවා වගේ දෙන්නේ. ධර්ම ගැඹීරත්වයේ දන්නේ නැතුවයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා ගැඹීරත්වයේ දැනෙන්න දැනෙන්න දැනෙන්න මම පරිස්සම් කියන එක තමයි කරන්නේ. ඒකෙන් අර ඇති වෙනවා. එහෙම කවුරු හරි එහෙම කටයුතු කරනකොට ඒ නිස්සද්ද බණක් කියවෙනවා. සංජයක් හරියක් ගන්න ගිහලා කට්ටියට දාස්කනෙන් බලනවා කිව්වට ඊට ගන්න උත්සාහය ඕන කෙනෙකුට පේනවා. භාවනා කරන බෞද්ධයෙකුට විතරක් නෝනම කෙනෙකුට පේනවා. නිසා උත්සාහ කරන්න ඕනේ මේ බණ භාවනා කරනකොට ආදර්ශය උතුම් කරලා දුආතරම් අරසලා කරපුවා. ඉතින් ඒ අනුව මම හිතනවා අපි දැන් වෙලාවක් ගත්තයි කියලා මේ සීල අංග පිළිබඳව සීල ශික්ෂා පිළිබඳව සීල ශාසනය පිළිබඳව කතා කරන්න දුරට මතක තියාගන්න මේ වගේ ගැඹුරකින් සීලය විග්‍රහ කරන්න පුළුවන් වෙන භාවනා කරන කෙනාට පමණයි. අනික කොහොම ළමයි සීලය ගැන බොහෝ විට ධෘත පරාමාසයට වැටෙනවා. සීලබ්බත පරාමාසයට වැටෙනවා. ඒ නිසා ඒක ඉච්චම විග්‍රහ කරලා සුද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම හරි කමන්නේ ඒගොල්ලෝ කරගෙන කරන ආවවයි කවදා හරි විපස්සනා කරන්න ගිය දවසේ තමයි මේ විපස්සනා ඥාණයෙන් සීලයට උපවැටලා සීලෙන් විපස්සනා ඥාණයට උපවැටිච්චාම මේ ධර්මතාව දෙක තුලින් අපිට මේ ලෝකයේ තියෙන මේ මෝහාන්තරාලේ කපාගෙන යනවා. ඉතින් මේ විදිහට සීලය පිළිබඳව සීලාංග විස්තර කරලා පස්සේ මේ සම්මා මධ්‍යම ප්‍රතිපදාවේදී නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙන්නන්නේ සම්මා වායාම කියලා. සම්මා වායාම කියන්නේ යහපත් වෑයම. මේක සමහරලාට අපේ භාවනා වීර්ය තමයි කතා කරන්නේ. ඒ වීර්යයේදී සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නැත්නම් සම්මා වායාමයේ ගැන ශ්‍රී මුක දේශනාව ගත්තොත් ඒකෙදි පෙන්වන්නේ හතර ආකාර වූ ඒ වෑයම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධර්මානම් අනුපාදාය චන්තං ධනේති වායමති විරියං ආරබති චිත්තම් පක්ඛණ්ණාදි පදහයි යහපත් වෑයම කියලා කියන්නේ මෙත්ව නෝපන්නෝ පාපක අකුසල ධර්මයන් Tamange චිත්තසංතානයට වදා නොගැනීම පිණිස කුසල ඡන්දේ පහළ කරගන්න. ඡන්දං ජනේති වායමති ශක්ති ප්‍රමාණින් වෑයම් කරනවා. චිත්තම් පංගන්නා කියන වෑයම් කරනකොට පේනවා ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි කියලා. මේ පිරිසුදු චිත්ත සංතානයක් පවත්තගෙන යන්න ඒකට ආගන්තුක උපක්ලේශ කෙලෙස නොයන විදිහට කටයුතු කරනවා කියනකොට හිතෙන් තරම් ලේසි. ඒ නිසා චන්දන් ජනේති වායම්පි විරියන් ආරම්භ. ඊට පස්සේ හිතා ගන්නවා මේක අද මේ ආවට ගියාට බැරි වුණාට මම මේක සැලසුම් සහගතව කරන්න ඕනේ කියලා ඒකට විදි ආරම්භ කරනවා. ආරම්භන්නත් වීර්යය ඇතුළේ චිත්තම් පක් ගන්නවා හිත දැඩි කරලා ගන්නවා දතර දත කියලා අපා ගන්න. කිහිල්ලෙන් ධාරියේ එද්දි උත්සාහ කරන සෙත් මරණ අවස්ථාවක් තියෙනකොට මට සතෙක් නොමර ඉන්න පුළුවන්. හොරකම් කරන්න අවස්ථාවක් පැමිණිච්ච වෙලාවක මට හොරකම නොකර ඉන්න පුළුවන්. කාමීච්ඡාචාරය සඳහා අවස්ථාවක් පැමිණිච්ච වෙලාවේ මට ඒක නොකර ඉන්න පුළුවන්. බොරුවක් වේලමක් හිස් වචන පරස වචන පිළිබඳ අවස්ථාව එළඹිච්ච වෙලාවේදී දැනගෙන මේක නොකර ඉන්න පුළුවන්. ඒ වගේම මත්පැන් පාවිච්චි ජීවන රටා වෙනකොට දැනගෙන නොකර ඉන්න පුළුවන් නම් මේක තමයි සම්මා වායාමයේ කියන පළවෙනි අංකය. ඉතින් මේකදී මම මගේ පුද්ගලික ජීවිතේ මම දැනගත්තේ පින් කිරීමට දඟලන එක නෙවෙයි සම්මා වායමේ ඉස්සර වෙලා තියෙන පවුණු කර සිටීම. ඉන්න මෙතන පැහැදිලි වෙනසක් දක්වනවා ආගමේ සහ ධර්මයේ. ආගම ගන්න හැම වෙලාවෙම පින්කම් කිරීම, කුසල් කිරීම ආදී කටයුතු වල ව්‍යාපෘත කරන එක නරක දෙයක් නෙවෙයි. ඒ පින් කිරීම මාර්ගයෙන් පවුණු කිරීමට අවස්ථාව සලසලා දෙන්න. නමුත් අන්තිමට මේ පින්කම් කිරීමේ ව්‍යාපාර කරනකොට ඒ සඳහා වෙල ප්‍රවේද ප්‍රචාර මට්ටමට ගියාට පස්සේ කරන කෙනාට හෝ ඒ සඳහා කෑ ගහන කෙනාට මතක නැති වෙනවා මොකද්ද කරන්න කියලා අන්තිමට ඔහුතු චාරිත්‍ර පොඩකටපත් වෙලා අවුලක් ඇති කරන ගෝසාවක් ඇති කරගෙන මොකද්දෝ දෙයක් කරනවා. ඒකවල තින්කම් වල ගොංකම් සිද්ධ වෙනවා. ඉතින් හරීම ලේසි මේ ගත කරන ජීවිතේ Tamange බවුන වෙන බවට වකබලා ගන්න. ඉතින් මේක කියන්නේ කියම හරි අමාරුයි. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධ රටක. ඒකෝට කියන්නේ මේ අපි මොනවද විරුද්ධව කතා කරනවා කියලා. රැඩිකල් වාදී දේවල් කතා කරනවා. අපේ ශාසනය රැකෙන්නේ ඔය ඔක්කොම භාවනා කරන අය නිසා නෙවෙයි. සාමාන්‍ය පින්කම් කරන නිසානේ. ඒ දවුල් පෙර ගහන නිසානේ, පොඩි උස්සන නිසානේ, ගෙච්චි හොල්ලන නිසානේ, පෙරහැර යන නිසානේ කියලා ඉතින් කට්ටිය බොහොම පෙරඹෙනවා. ඒ පෙරහැර කටයුතු වලට යනවා. ඒක හොඳයි සතු මරණ රැඩිය හොඳයි වකන්දන රැඩිය හොඳයි කාමීච්ඡාචාරය කරනවා හොඳයි ඒක ඇත්ත නමුත් මේ මේ ලියලා තියෙන දේනම මේ බුදු ආනන්දව කියන්නේ නෝබන් අකුසල් නෝපදයෙන් වෙච්ච ඒ චන්දඥානීති වායම්ති විද්‍යං අරබු චිත්තම් පක්කන්නාති පදහත් මේකෙන් මේකෙන් හිත පිසු කරගන්න නැතුව කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියලා වටහා ගන්න අමාරුයි මම මේ කාටවත් කෙනෙහෙන්න කතා කරන්න නෙවෙයි විචිකිච්ඡයක් මම කියන්නේ අපි ඔය කොන්නගිල්ද කල්යාණ සම්මානේ කොන්නගිල්ල හදන්න ගියාම අපිට ඇත්තටම ගොඩාක් ආධාර අනුකම්පාව ලැබුණේ පිටරටේ ඉන්න බෞද්ධයන් දේශීය නැත්නම් විදේශගත වෙච්ච බෞද්ධ කීතිහා මුල ඉඳලා අපිට අවශ්‍ය වුණා විදේශ විනිමය සම්බන්ධ බැංකු ගිණුමක් ආරම්භ කරන්න අපේ බැංකුවම තියෙන දේශීය බැංකුවක නිසා අපි ඒකට ආරම්භ කරා. ආරම්භ කරලා පස්සේ කෙනෙක් කැවිලි කොයි ඒ අපි ආරම්භ කර බැංකුවෙන් උනත් මේ වගේ භාවනා මධ්‍යස්ථාන හදන්න සමාහට ආධාර දෙන්න ඉඩ තියෙනවා. අපි සාමාන්‍යයෙන් නිසාමනේ කිසියම් තැනක ඒ සම්මාදම් කටයුත්තක් කරන්නෙම නැහැ. කවුරුද කැමැත්තෙන් දෙනවා නම් ඉතින් අපි කරන්න හදන්නේ මේකයි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශ කළා කියනවා දේවල්. ඉතින් නමුත් එක්කෙනෙක් හොඳටම දන්න කෙනෙක් වා මේ මේ බැංකුවෙන් ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඇත්තට මේ බැංකුව බොහොම ශස්නිලධාරී අපිට බොහොම කිට්ටුයි. සංගේ මාත්‍ය අපිලාගව මාත්‍ය මෙහෙම කතාවක් කියනවා. ඕගොල්ලන්ගේ එහෙම එකක් කියනවා කියනවා. ඒ මාත්‍ය නිකන් මුසුප්පුව. මොකක් කිව්වේ නෑ. ඊට පස්සේ මම කොහොමද සාමාන්‍ය මේ කරන කතාව නේ. නමුත් අසවල් වසවල් කියනවා. ඒකේ කියපු නිසායි මම මේ මාත්‍යට කියේ කියලා. හොඳයි එන කලක් නැහැ ස්වාමීන් වහන්සේ මේ ලෙටර් හිටින් එක මෙන්න මේ ටික ලියලා දෙන්නකෝ කියලා ඒ කට්ටියගේ බෞද්ධ සංගමයෙන් ඉල්ලීමක් කරා. මේ උත්තර හරි නැහැ. ඊට පස්සේ අර මහත්කත් මට ආවුණා ඒ මහත්කත් පස්ස ගැලුවා මොනවක්වත් උත්තර දුන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. ඔය ඉන්නකෝ තරම් අඬන තරම් ඉන්න අඬකෝ තරම් කියෙන්නේ නැහැ නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ කොහොමදත් මේ මහත්කයා ඉවරට කළා මම නෝ මහත්කම මොකද උනේ කියලා. වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ කලින් කන්දම ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. සමහරකට ප්‍රශ්නයක් නැහැ කියලා. මගේ බලපෑම නිසා මේ මහත්කයා කියනවා අපේ බෞද්ධ සංගමයේ තියෙන අන්න අසවල් පක්ෂයේ බලය බෞද්ධ ආයතන බෞද්ධ පක්ෂයක් ඒගොල්ල ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථාන වලට කිසිම ආධාරයක් කරන්න නැතුව ඒකට බුද්ධ ධර්මයෙන් කිසිම සීලයක් වෙන්නේ නැහැ. ඉතින් මං කමත් සල්ලි මුතුන කටේ අත දාන්නවත්ම කියන කතාවට ලොකු දෙයක් කියලා. මොකද අපෙන් කිසිම නෑ මේ වගේ සාසනික කටයුත්තක් කියලා අපි පිටිකට යන්නේ නැහැ. ශාන්තිය දානයකට යන්නේ නැහැ. අපි ගන්නේ වැත්ත කරලා භාවනා කරන විට ඒ නිසා මනසු ඇත්ත බලන කොච්චර ලස්සනට ප්‍රකාශ කරනවද කියලා භාවනා මධ්‍යස්ථානයේ බුද්ධහමෝට කිසි ඉඩක් වෙන්නේ නැති නිසා ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථානට ආදාර කරන්නේ. ඔන්නේ චක්‍රතිරින් පිළි ශ්‍රී ලංකාවේ වෙන සිල්ලා. ඉතින් මේක එහෙම තියේදී දැන් තාම පුද්ගලික වශයෙන් භාවනා කරන්න යනකොට තමයි මතක තියාගන්න ඕනේ අපි මේ විදිහට පොත් ගලවනවා වගේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය අතර වෙනසක් වෙන්කල හඳුනාගන්න කියනවා කියලා. අන්නේ හඳුනා ගන්නකොට සියලු බුදුරයන් වහන්සේලාගේ උගන්වීම තමයි සබ්බපාපස්සා කරන්නේ. සියලු පවින් කලකී සිටීම තමයි සියලු බුදුරයන් වහන්සේගේ ප්‍රථමම වූ උපදේශය. ඉතින් මේක වෛද්‍ය විද්‍යාවේ පියා වෙන ඒ සොක්‍රටි මේ සොක්‍රටි කියනවා first do no harm කි. ඒකලාම දොස්තර කෙනෙක් පොත් එකක් දෙන්න ඕන නේ කියන්නේ. ඉවිස ගන්න එපා ඒක. කියන්න එපා තමයි වෘත්ති වශයෙන් ඒ දෙන ඒක ඔත් එක ඉස්සල්ලාම කියන්න තියෙන first do no harm. ඉතින් ඒ නිසා යමක් නොකර සිටින්න බැරි නිසා පාපයක් නොකර සිටින්න බැරි නිසා ඒ වෙනින් කළ යුතු හොඳ පැත්තේ වැඩක් කරන එක ඒක ප්‍රශ්නයක් නෑ බබාට අම්මගේ තනින් කිරි බොන්න බෑ නෑ රබර් කූප්පු දුන්නට කමන්නේ බබා නතර කරා. හැබැයි මතක තියාගන්න රබර් කූප්පු කිරි නෑ. බබා නතර වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා භාවනා කරන්න යන කෙනා විපස්සනා වගේ කරන්න යන කෙනා මුලවට තේරුම් අරගන්න ඕනේ මේ කුසල් කිරීම සහ අකුසල් නොකර සිටීම කියන දෙකෙන් අනිවාර්යයෙන්ම අපසන් නොකර සිටීම ප්‍රමුඛ ස්ථානයේ ගන්න ඕනේ. ඒක හොඳට පේනවා මේ සතර සම්‍යක් ප්‍රධාන වීදී ගැන කතා කරනවා. ඉතින් සබ්බපාපස ආකරණන් කිව්වට පස්සේ තමයි කුසලසෝප සම්පදා කියන්නේ. ඒ වගේම අනුප්පන්නානම් පාපකානම් අපසලානං ධම්මානං උප්පාදාය සම්දංජනේති වායමති විරියං ආරෝපී චිත්තම් පක්කන්නාති පදායි. ඊට පස්සේ උප්පන්නානම් පාපකානම් අපසලානං ධම්මානං පහනාය සම්බද්ධයි වායමික විරියාකාරපති චිත්තම් පක්කන්නාටි පදා. තමන්ගේ චිත්ත සංතානෙ උපදනා වූ යම් කෙලෙස් මාත්‍රයක් තියෙනවා. අන්නේ කෙලෙස් මාත්‍රාව තමන්ගේ චිත්ත සංතානෙ ඉවත් කිරීම පිණිස කුසල ඡන්දේ පහල කරගන්නවා. ධෛර්යමත් කරනවා. හිත දැඩි කරගන්නවා. ප්‍රධාන වීර්යයක් කරනවා. ඔන්න ඔය කාරණා දෙක කිව්වට පස්සේ තමයි මහගේ සරුවචන් වහන්සේ අනුපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය චම්බජනේතු ආයමති විද්‍යං ආරම්භි චිත්තම්පක්කන්නාති පදහස්ති. තාම නෝපන්නාලද වූ කුසල ධර්ම තමන්ගේ චිත්ත සංකාණය වඩා ගැනීම සඳහා අර වගේම කුසල ඡන්දය පාල කරගන්න. යායමක් කරනවා. චිත්තම්පක්කන හිත දැරි කර ගන්නවා. පදහසි පදන් දීයේ යොදනවා. ඒක නිසා භාවනා කරනකොට අපි මේ නෝපන් අකුසල් තාම ඉපදුනේ නැහැ මට මේ සතිය පිහිටියේ නැහැ මට සමාධිය ආවේ නැහැ මට ආලෝක පහළුනේ නැහැ මට නිමිත්තක් පහළුනේ නැහැ කියලා මේ පැත්ත කල්පනා කරන්න ඉස්සර වෙලා අපි හොඳට කල්පනා කරන්න ඕනේ මේ භාවනා කිරීමෙන් මේ මේ කුසල් උපදින්න තියෙන අවස්ථාව නැතර ගැනීමත් මම සාර්ථක වුණා. ඇත්තටම කියනවා නම් භාවනා කරලා මට මේ ප්‍රතිඵල නොලැබුණා කියලා හිතන එකම අකුසලයක්. නිවර්ණ ධර්මයක්. සැකයක්. පිළිදියාවක්. ඒ මොකද මේ මේ පාරදී විතරයි අපි මේ යම් මේ වගේ ආර්ථික ව්‍යාපෘතික වගේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව නැත්නම් කියනවා නම් ආමිෂ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව යන ගමනක් තියෙනවා. ඉතින් ඒක හොඳට දැනගන්න ඕනේ. මේ භාවනා කරලා අපි මේ මේ දේවල් ලබා ගන්න හදනව නෙවෙයි. අපි තියෙනවා තමයි නිවන කියලා එකක් ඉස්සරහින් කියන්න තමයි යන්නේ විපස්සනා ඥාන. එතනින් ගියාම ධ්‍යාන ඒවා කියනවා නමුත් ඒවා එකක්වත් නොලැබුණා කියලා පශ්චාත්තාප වෙනවා නම් ඒක නීවරණයක් නේ නිසා ඒ කල්පෙන් කුසල් ධර්ම අකුසල් ධර්ම පහල කරගන්න ඕනේ නෑ. තවන්ටින් කිත්තක් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන කතා කරනවා නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ පළවෙනියෙන්ම තියෙන්නේ නෝකන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා මේ කුසල ඡන්දේ වෑයම වීර්ය ප්‍රධාන මේක භෞමික හේතු කරන්නේ තනි කර වීර්යයේ කෘත්‍ය විදියට. මේක පෙන්වන්නේ රජුරෝ අන්තපුරයේ ඇතුලේ නැත්නම් අගනුවර ඇතුලේ කුත්සාප්පෙන් වට කරලා කුත්සාප්පේ කරා තාමත් නාපු නැත්නම් කුත්සාප්පේ කරා ඇවිල්ලා අභියෝග කරන බාහිර සතුරු සේනාවන් ඒ රජුතුන්ගේ සිවුරක් දෙනෙකින් අරසා කරලා දෙන එක සිවුර සංග සේනගේ වැඩි. තාම ඒකේ පොදු තාපෙන් අතුට ඇවිල්ලා නැහැ. අහවෝ නැති එව්ව අරසා කිරින් පිට දීගල් පිටවලා පොදු තාපෙන් පිට පළකඳු පිටවලා ආරක්ෂක සේනගේ යොදනවා. ඒක තමයි බීගෙන් කරන්නේ. ඊට පස්සේ ඇතුළට යමු විදිහට දැන් ඇතුළට තාපෙන් පැනලා ඇතුලේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒක නිතරම ආරක්ෂාවෙ ඉන්න ඕනේ. සිවිල් ලොත්තු සේවය දාගෙන සැකකසීපු කෙනෙක් ඉන්නවාද කියලා. ඒක තමයි සත්‍යයෙන් කරන කෘත්‍යය. සත්‍යයෙන් කරන දැනටමත් තමයි චිත්ත සංතානක ආපු මොනවා හරි සැකකටි කෙනෙක් ඉන්නවනම් ඒක පිළිබඳව සම්පූර්ණ අවදි භාවයක්පත් කිරීම සත්‍යයෙන් කරන දේ. ඒ දෙකම ආරක්ෂාව පිළිබඳව ගුරුසු ආරක්ෂාවක් වීදින් ඇති කළ දුන්නා පස්සේ ඒ කොටසාපේ ඇතුලේ තියෙන ටික බලන එක තමයි සතියෙන් කරන්නේ. ඉතින් ඒක සඳහා සතිය සමහර විටක යුනිෆෝම් දාගෙනත් ඉන්දියද තියෙනවා නැතුවත් ඉන්දියද තියෙනවා. සාසුත් සේවාවක් දාලා තියෙනවා. કોઈ මිනිස්සයා ආගන්තුකයක් දන්නේ કોઈ කෙනා රාජ්‍යසේවීනක් දන්නේ ඒ නිසා සතියේදී ඒ දෙකටම ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා මේ වීර්යයේ පිටකට වීර්ය වශයෙන් වුණාට ඒ තුළ ඇතුළත තියෙන වීර්යෙන් ආසන්න කාරණාව කරගෙන පහළ වෙන දේ තමයි සතිය වෙන්නේ. ඒ නිසා සම්මා වායාමයට පස්සේ සම්මා සතිය ආරෂ්ඨක මාර්ගයේ යොදලා තියෙනවා. ඒක නිසා අපි බලන්න ඕනේ වීර්ය සතිය කියලා කියන්නේ පැමිණිච්ච කෙලෙස් වලට බය වීමක් කරා. පැමිණිච්ච කෙලෙස් පිළිබඳව සටනක්වත් නෙවෙයි. කෙලෙස් පැමිණලා කියලා දැනගන්න එක විතරයි. කරගත්තට පස්සේ කොට්ටාපේ ඇතුලේ ඉන්න නිසා ඕන දෙයක් කරගන්න. ඒක ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් බය වුණක් කළපොනොත් එතකොට ඒක සතුටට අවස්ථාවක් වෙනවා. ඒ නිසා වීර්යදි කරන්නේ පොදු දුරස්ක නිරීක්ෂණයක් වගේ. හරියට මේ බැලුම් කුළුණක් උඩට වෙලා බැලුම් වලකට උඩට වෙලා හොඳට බලන් ඉන්නවා. උකුසෙක් අර පොදු අල්ලන්නේ ඉස්සලා බලන වගේ සම්පූර්ණ අවදි භාවයෙන් බලන එකයි මේක තියෙන්නේ. ඒක නිසා සත්‍ය බොහෝමත්ම ඒ වක්‍රමශීලිය පාවිච්චි කරනවා නම් ඒ සත්‍යයෙන් අර වීර්ය වීර්ය නැකන දෙලින්ම සත්‍යස් එක්ක අපිලා සටන් කරලා පැත්ත කරගන්න එක. සත්‍ය එහෙමක් නෑ. සත්‍ය හැම වෙලාවෙම ඒ අවදි භාවයේ අප්‍රමාදි භාවයේ තමයි ඇති කරලා තියෙන්නේ එලඹ සිට ගතිය. ඒක නිසා වීර්ය ආරක්ෂාවකින් තොරව නැත්නම් වීර්ය පදනම් නොවි පාදක නොවි සතිය ඇති වෙන්න අමාරුයි. වීර්යෙන් කරන්නේ වටේ තියෙන ඔක්කොම නෑ කියලා මේ ආරක්ෂාවක් ලැබෙන සාතිකයි. සතිය ඇතුළේ තියෙන චිත්ත සංකානේ දැනට තියෙන දේවල් පවා හොඳට කැඳේ ගල බේරනවා වගේ නැත්නම් ගැටාරලා පොන්ඩයක් පිරනවා වගේ හොඳට සුද්ධතල බන්න එකයි කරන්නේ. දැන් බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තමන්ට ඒ කෙලෙස් පිළිබඳව නිතර ඇතුළට එන කෙලෙස් මගින් මම කියන්නේ කවුද? මගේ ගති ලක්ෂණ මොනවද කියන එක හොඳ අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම මේ කෙලෙස් තමන්ගේ වැරදි සංකල්පනාවක් නිසා, චේතනාවක් නිසා එහෙම නැත්නම් සචේතනිකව ආපු දෙයක්ද එහෙම නැත්නම් පුරුද්දට ඉබේ ඇතුළට ආපු දෙයක්ද අනිව ඔක්කොම විශ්න ගන්න පුළුවන් වෙන්නේ මේ සතියේ තියෙන අර පූර්ව නිගමන වලින් තොරව කරන බැලුම් නිසා. ඒකට ඒ තරම් විවේකීව ඒ වැඩේ කරන්න පුළුවන් ආරස්සාව සලසලා දෙන්නේ වීර්යය තමයි. නමුත් වීර්යය අර කියන විදිහට පාපක ධර්මය නූපන් පාප නොපදීවීම පිණිස පැමිණිච්ච පාප දුරු කිරීම පිණිස කටයුතු කරන අමතරව අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය. තව තව දුරට මෙතෙක් නෝපතන ලද සීල කුසලේ සමාධි කුසල ප්‍රඥා කුසල වැඩි වීම සඳහා වීර්ය අවස්ථාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ උප්පන්නාන කුසලාන ධම්මාන කිත්‍යා සම්මෝසාය බියෝ භාවය භාවනාය පරිපූර්ණ සංගම් ජනේති වායමක විරියන් ආරවණ චිත්තම් පක්කන්හත් පදහති අර යම් ආකාරයක ඇතුළ වඩා ගන්නා ලදයේ වැවෙන වැලක වගේ වැඩෙන කුසල ධර්ම කියනවා නම් ඒක පිළිබඳව මේක කුසල ධර්මයක් අකුසල ධර්මයක් නෙමෙයි කියලා අන්දමන්ද නැති මානසිකින් හොඳට දැනගෙන ඒ වැල යන හැටියට මැස්ස ගහලා ඒකට අවශ්‍ය කරන්නා වූ පහසුකම් සලසලා තියලා ඒක විපුල භාවයටපත් වෙන බවකට සීල වැඩ බහා තබලා කුසල ඡන්දය පහළ කරගෙන ඒ වගේම අරබරලද වීර්යය ඇතුව දැරි කරගන්නාද හිත ඇතුව ප්‍රධාන වීර්යයේදීම තමයි ඒ වායිකින් අර භාවනා ජීවිත අවසානට වෙනකොට ඒ කියන්නේ ප්‍රධාන වාසයෙන්ම විපස්සනා ඥාන පහළ වෙගෙන එනකොට ඒක පිළිබඳ ආරක්ෂක ධර්මයක් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී මේ නිසා සතර ධර්මයක් ප්‍රධාන වීර්ය ආරම්භක වශයෙන් මේ වීර්ය චෛතසිකය විස්තර කරමින් විස්තර කරාට එක යෝගාවතරයේ තමන්ගේ භෞතික ජීවිතය භාවනා ජීවිතයෙන් තනවා වඩා ගන්න හැටි බලනකොට ඒ වීරිය එන්නේ එන්නේ එන්නේ පරිණාමයකටපත් වෙනවා. මුලින් යතන වීර්ය නෙවෙයි මැදදී තියෙන්නේ මැදදී යතන වීර්ය නෙවෙයි නිවන් අපන වෙලාවේ තියෙන්නේ. ආරම්භයේදී විශාල වීර්යයක් ප්‍රදාන කරනවා. ඒකට කියනවා ආරම්භ ධාතු කියලා. මම ඉංග්‍රීසි දේශනාවේ මතක් කරේ මොකට් එකක් පොළවෙන් උස්සනකොට වගේ විශාල ශක්තියක් එතන ගන්නවා. ඊට පස්සේ ඒ පොළවෙන් ඔසවා ගන්න ලද රොකට් එක කක්ෂගත වෙලා පොළොවට කරකිනකොට අච්චර ශක්තියක් ඕනේ නෑ. නමුත් තාම තමන්ගේ ගමනාන්තරපත් වෙලා නැහැ. ඊට පස්සේ පොඩි ශක්තියකින් ගමනාන්තය දිහාවට යොමු කරාට පස්සේ ගමනාන්තයේ සිද්ධ වෙන්නේ වේග ධාරාවකින් නෙවෙයි ඉබේම ආකර්ෂණය වෙලා යනවා. ඒ ඒ යොදාගත් ආකාශ වස්තුවට මේ ගමන් කරන අභ්‍යවකාශ ශටලේ ලං වෙනකොට ඉබේම ආකර්ෂණයක් ඇති වෙනවා. ඒකවල තියෙන ආකර්ෂණ නිසා ගිල වදිනක නතර වෙන්න පොඩි අනිත් පැත්තට රොකට් පත්තු කරනවා. පටන් ගන්න එක ඒ නිසා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වර එක සර්වඥාසික පෙන්නනවා. සමහර වෙලාවල් වලට ආරද්ධ විදිය, පක්ඛහිත විදිය, පරිපූර්ණ විදිය කියලා සඳහන් කරනවා. ඉතින් මේකේ හරි පදම එහෙම නැත්නම් මාත්‍රාව දන්නේ නැතුනොත් මුගදෙනේ මුලින් බොහෝම ලාමක වෙලා හොදෝද මඩේ දාන්න පටන් ගන්නවා. ටිකක් වෙලා කරනවා ආය වෙලා බවාගෙන බලන්න ආය කරනවා ආය කරනවා ඉතින් මේකට බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බෝධිලිමෝ කියන. බෝධිලිමෝ උපදවක් කල්ලන්නේ ගාන ටිකක් දුර දුවල ඔළුව මෙහෙම මෙහෙම කර කර බලائیں۔ ආය ටිකක් කරලා දුරුවන ගිහිලා ඉතින් ගියන්ගේ භාවනාව කැමලියන් යෝගිස්ලා කියලා කියනවා. එක වෙලාවක රෑ දවල් නැතුව සුමාන බැඳගෙන කබාහන කරනවා. ඒයි මාස ගානකට මතක නැහැ. මොනවද කිව්වේ ඉතින් ශානකිරිය වලටයි බර්ත්ඩේ පාටිස් වලටයි ඊට පස්සේ කාලේ වගේ. ආයෙසරක් කැතපට ගාන ගිහිල්ලා අර වගේ බොහෝම උග්‍රව භාවනා කරනවා. එතකොට වෙන්නේ අර ආරම්භ දාතේදී අර ඇති කරගත්ත ඒ ගැම්ම අර ආයෙ වල්බදිනවා. ඉතින් මේක නොකිරෙන කෙනෙක් මුචීතේ. හැම කෙනාම පටන් ගන්න තියෙන මේක. ඒක විශාල ශක්ති හානියක් කාල හානියක් සිදු වෙනවා. නමුත් අපි ගලවන්න හදන්නේ තත්ත බල කාම ලෝකෙ නෙමෙයි හිත. ඒක හරියට අර මහ පොළවේ තද ආකර්ෂණ ශක්තිය තියෙන මේ අධිතාවකාශයේ ආණය පොළොවට 100ට අංශක 90ම කෝණයක තියලා කෙලින්ම ගලවලා ගන්න. හරියම ඒක නිසා ඒක විහිළුවට ලක් කරන්න නරකයි. එහෙම කරලා කරලා තමයි දවසකට හති වැටෙනවා. මේ හොදෝලා මඩේ දැමිලා හරියන්නේ නැහැ. දවසක මේක තීජු කරන්න ඕන කියලා. ඒ ගන්නේ හොඳ කර්ම ගෙවිලා තමන්ගේ ක්‍රමසාවිති පිළිබඳ අවබෝධයක් ඇති වෙච්ච දවසට ඉතින් ඊට පස්සේ ආය පස්ස බලන්නේ නැතුව ඉදිරියට යනවා. ඉතින් යන වෙලාවේදී තමයි ඒ සරුවචන ගෞතම සරුවචන වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ ඉන්න කාලේ ඒ උයන් කෙලියට ගියාට පස්සේ සමහර තැන්වල කියනවා ඒ උයන් කෙලියට යනකොටම දෙක් මාළෙක් මල කන දැක්කයි කියලා උයනට පයින් ගියක් හම්බ වෙනවා බිලුණාංශයට බබෙක් හම්බුයි. හම්බ වෙනකොටම ඇහෙන්නේ රාහු ජාතම් බන්නාන් ජාතම්. කොක්කක් තමයි. රාහු කෙනෙක් උපන්නා බන්ධනයක් උපන්නා කියන්නේ. ඔහොත් හොඳ වෙලාවට පයින්ට ගන්නට හැම රා උලං ජාතම් බන්දමන් ජාතම් කියලා ජාර ගිල පිය මහරජුණන් ගියා බොහොම සතුටින් ගියා රාහුල කියලා නම කියන්නේ කිව්වා කියලා රාහුල කියනවා කියුනේ රාහු ජාතම් බන්දමන් ජාතම් ඊට පස්සේ ගෙදර එනකොට ඒ රජමාලිගාව තියෙන රජස්ත්‍රියෙන් මොකද යුවරජතුමාට දරුවෙක් උපන්නයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මතු රජ වෙන දරුවෙක් උපන්නයි කියලා මේ කුමාරයා ජාත කුමාරයා ඒ උපන් දරුවගේ මෝහන බලන්න ඕනකමක් තිබුණා. ඒ නිසා ගිහිල්ලා අපි අසෝදරාව දිහා බලලා පැත්තේ පුජයන කුමාරයාව හිතවලද ගන්න හිතෙන්නත් ඇති. නමුත් තියාගත්ත හිතාගත්ත ඉස්සරහට හදියක් තිබ්බොත් බැරි වෙලාවක්වත් මේ බබා ඇහැරුණු ඉරුණාගේ ඇහැරුණු එහෙනම් ඉතින් ආය ගලවපන්. නිසා ඉලිපත්ින් තිබ්බ කකුල ආය පිටිපස්සට අරගෙන තමයි පස්සෙන් පස්සට ගියේ. එතකොට ඇති ඇති කියන්නේ ඇති. ආයෙ කියන දෙයක් නැහැ. අනේ ඒ වගේ ගැම්මක් ඇති වුණාට පස්සේ තමයි මේ ආරම්භ ධාතුව අරගෙන ඊට පස්සේ නික්කම ධාතුවට යන්නේ නික්කීමක් සිදුවේ. ඉතින් ඒක කවදාක සැලසුම් කරලා යන එකක් නෙවෙයි. අපි මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒක gediyak ආරම්භ වෙලා විලිකුම් වෙලා වැටෙනවා වගේ. ඉතින් වැටෙනවා මොකද gediy කියන්නේ කවදාකවත් ගහටයි කියලා. gediy හැදෙන්නේ වර්ගයව කරන්නේ. එළිය හැදෙන ප්‍රචාරණය සඳහා. ඒ වගේ තමයි මේ භාවනා කරතා මේ ජීවිතේ නිවන් දකින්න හෝ ඒ වගේ ගමනකට යන්න ආපු මිනිස්සයා කවදා හරි හැරෙනවම තමයි. ඒ වෙලාව හැරෙනවා කියන්නේ. ඒකට අමුවෙන් ඒ කඩන්න ගියොත් කිරිවිෂේ. ඒ නිසා මේ අමෝරාවෙන් ඒ වැඩ කරන්න යන මිනිස්සුන්ට කියනවා අමු අඹ කන්න කියලා. ඉතින් ඉඳනකන් ඉන්නේ නැතුව කන්න ගියාම දත් කිරි වැටෙනවා, කටේ කිරි ගෑවිලා කටවන වෙනවා ගොඩක් ලෙඩේ. මොකද මේ ගෙඩිය හොඳට මතක තියාගන්න කවදාකවත් ගහේට අයිති එකක් නෑ. ඒදි මේරුවට පස්සේ හැලෙනවා. ආනේ හැලෙන වෙලාව වෙනකොට ඔය ආරම්භ ධාතුවේ කටේ ඉඳලා ඊට පස්සේ නික්කම ධාතුවේදී ඒ නිවන් ලකනවා කටේ වගේක් තියෙනවා. අච්චර වෙහෙස් කරන්නේ මොකද අර ප්‍රධාන වූ ගේ කේන්ද්‍රක පවතින කාම ආසාවෙන් තොර වෙලා කටයුතු කරන නිසා ඉතින් මේ හරියට අවශ්‍ය කරනා වූ ශක්ති ප්‍රමාණය මුදා හැරීම ගෝකමාරුයි මේ කාර්යයට මේ කණ්ඩක් නගිනකොට වාහනේ කොයි ගියර් එකට දානවද ඒ ගියර් එකට දාන කොටසක් ගෑස් දෙන්න ඕනද කොයි වෙලාවෙ සැච්චර පා ගන්න ඕනද කොයි වෙලාවෙ ගියර් එක මාරු කරන්න ඕනද කියන එක මොනම තාලකින්වත් මේ ඩ්‍රයිවිං වන්නේ නැකලට උගන්නන්න බෑ කන්දකට වාහනේ යන්නේ පල්ලමකට වාහනේ යන කොච්චර ගෑස් දෙන්න ඕනද කොච්චර වෙන කොතනද ක්ලච් කරන්න ඕනද කොතනද ගියරක හුණගන්නේ කියන එක දෙතුන් හැරයක් අනාගෙන ඉග්නිෂන් ගහලා තමයි තේරුම් ගන්න. ඒ ස්මූත්ට ඒක කරන්න පුළුවන් නම් ඒක හොඳ ඩ්‍රයිව් කරන එක හැටි තමයි. ඉතින් මේ අපේ වාහනේ තන්නේ වැඩිදී උංගෝ කියන කාරණේවත්. උගාක් වෙලාවට අපි අධික වීර්යයේදී මේ හිත උප ගන්නවා අවම වීර්යයේදී කුසීත භාවයටපත් වෙනවා. මේ දෙක මැද තමයි මධ්‍ය ප්‍රතිපදාව අවශ්‍ය කරන්නා වූ වීර්ය ප්‍රමාණය යෙදීම ඒ උපචාර සමාධියට ගිය කෙනා විතරක් තේරුම් අරගන්නවා මේ ශ්‍රද්ධාව සහ මේ ප්‍රඥාදික සමබර වෙලා වීර්ය සහ සමාධිය දෙක සමබර වෙලා ඒ බව සතියට වැටෙනකොට මෙන්න මේ ගත්ත එකලසක් මේ ගත්ත සමබර භාවයේ දිගට පවත්නවා කියන එක කවදාකවත් දී ලෝකෙක පොතක් බලලා ගුරුවරකින් අහගෙන ඉගෙන ගන්න පුළුවන් කන්නේ. සතුපක වීර්ය වාහනතා කියලා ඒකට ගැළපෙන්නා වූ වීර්ය ශක්ති මුදා හැරීම ඒක සුන්දරත්වයක් කියන එක ඒකේ තියෙන්නේ මේ සිලිලාරයක්. හරියට ඒ පොළොස් සම්බුලට ඕන කරන ලුණු ටික කහ ටික ඒ දුරු මිරිස් ටික දැම්මට පස්සේ ඒක ලස්සන පොළොස ඉදිලා ඒ සුවඳකුත් වෙනවා රසකුත් වෙනවා වර්ණකුත් වෙනවා. ඒ අම්මටම හෙට පොළොස් සම්බුල හරියටම පද මේක කියලා කියන්න බෑ. සමහර අම්මලාගේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් නිසා දාම් පොළොස් සම්බුල හරියන්ට ඉඩ තියෙනවා. තව කෙනෙකුට හරියන්නේ නැහැ. නමුත් ඒ වුණත් ඒ පොළොස් ඇඹුල කියන එක, පොළොස් ඇඹුලේ පදම කියන එක අවස්ථාන රූපේ වගේම අර මැදපත් මේ විනිකම ධාතු විදි හරි කමන්නේ. අවශ්‍ය කරන වීර්ය ප්‍රමාණය යොදනවා කියන එක කොහොමද පරිස්සම් කරා? ආනිම කෙරුවට පස්සේ තමයි මේ පග්ගහිත විදිය කියලා අවසාන එනත්තම් නික්කම ධාතුවට පරක්කම ධාතුවට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා අද්දුම වීර්යයක් තමයි අවශ්‍ය කරන්නේ. ආරම්භයේදී විශාල ශක්තියක් ගන්නකොට කරන භාවනාවක් කියනවා කියන භාවනාව කෙරෙන භාවනාව පාඩපත් වෙනවා. අන්නේ කෙරෙන භාවනාවක වෙලාවෙදී කරන් පටන් අරගත්තොත් ඉතින් අවුලක් ඇති වෙනවා. ඉතින් මේ ටික දවචනසි කියලා දෙන්නේ දවචනසි වතක් කරන්නේ මෙන්න මේ ශක්ති උදාහැරීමේ දෙයක් තියෙනවා ඒ සම්‍යක්‍රමයක් තියෙනවා අන්න එහෙම ගියොත් තමයි ඇතිවෙච්ච සතිය අඛණ්ඩ වර්ධනයකට යන්නේ අපි ඒක මම හිතනවා හෙටට තියාගමු කියලා නීතිය පිළිබඳව ඒ අවස්ථානුකූලව ජීවිත වීර්ය ප්‍රමාණය සාය අනුව සත්‍ය වර්ධනය කිරීම ඉතින් මේ තාක්කල් මේ ඉදපත් කරන ලද විදිහේ තියෙන සීල ශික්ෂා සම්බන්ධ අංග තුනක් එහෙම නැත්නම් මේ සම්මා වායාම සම්බන්ධ වීර්ය සම්බන්ධ කරුණු ටිකක් කරගෙන යන මේ වැඩ පිළිවෙල තව තවත් කවුරු ශ්‍රද්ධාවකට එහෙම නැත්නම් කරුණු කාරණා දෙන දෙයක් වේවා තමන්ට මේ හරි මැදමාවත තෝරා ගැනීමට සුකුලක් ආධාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාව මේ ගුණාත කරනවා සිදු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා